ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා සීලම දරා tempත් වෙලා සාදුකාරය පාපු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ ලංගේ බදන්තේති බ්‍රාහ්මනෝ එවමහ උක්ඛිප ලංගේ උද්දුමායිකෝති බදන්තේති බ්‍රාහ්මනෝ එවමහ උක්ඛිප උද්දුමායිකෝති අභික්ඛන සුමේද සත්තං ආදායාති තී ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වම්මික සූත්‍රය ඉදිරියෙන් තියාගෙන වාතාවරණෙන් ධර්ම දේශනා මාලාවේ අද අපි මෙතෙක් කල්ලේ ඇඳගත් චිත්‍රය අනුව නැත්තම් පසුවිම අනුව ඉදිරියට විකාශයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඊයේ ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළේ මේ හුඹහා මුල් කරගෙන නැත්නම් මේ චාතුමහා භූතික වූ අතරමහා භූතයන්ගෙන් හටගත් ආ වූ මේ කය මුල් කරගෙන කනින්ද ආරම්භ කරන කතාව. ඉතින් ඒ සඳහා ඒ ඒ හතරමහා චාතුමහා භූතික කයේ දවල්ට දිදුලන ගතියත් රැට දුමායන ගතියත් නිසා මේක හාරලා බලන්න මේක විග්‍රහ කරලා බලන්න, කැනලා බලන්න බ්‍රාහ්මණයා ඒ සුමේද කියන හික්මීමට කැමති කෙනාට උපදේශයක් දෙනවා. ඒ සඳහා ආයුධයක් ගන්න කියනවා තමන්ගේ ප්‍රඥාව. ඊට පස්සේ දිගටම කනින්න කියනවා. ඒ කනිනකින් අදහස් කරන්නේ තමන්ගේ වීර්යය. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ ප්‍රඥාවෙන් ඒ බ්‍රාහ්මණය දෙන උපදේශ තේරුම් අරගෙන දිගින් දිගට දිගින් දිගට ඒ පිළිබඳව විමසා බැලීම අපිට විපස්සනාව කියලා කියන්න පුළුවන්. ඉතින් මේ විපස්සනාවට ලක් වෙන්නේ තමන්ගේම කය. ඒකට අපි සතර සතිපට්ඨානේ මුලින්ම තියෙන කායානුපස්සනාව කියලායි සඳහන් කරලා තියෙන්නේ. නැත්තම් කායගත සති, කාගියාසි කියලා මේක අපේ සිංහලට නගලා තියෙනවා. ඉතින් මේ විදිහට ඊයේ දේශනාවේ පොඩි සමාලෝචනයක් ගත්තොත් මේ කය කියන මේ හතර මහා භූතයන්ගෙන් වැඩි දුර විස්තර ඇහුවොත් ඒ බ්‍රාහ්මණයා කියන්නේ ඒ පඨ වියාපෝ තේජෝ වායෝ කියන මේ හතර මහා භූතයන්ගෙන් මේ වායෝ ධාතුන්ගෙන් පටන් ගැනීම ලේසි කියලා. එහෙම නැත්නම් මේ ශාරීරික ක්‍රියාකාරකමක් ශාරීරික ක්‍රියාශක්තියක් තමයි අපි ඉස්ලාම අරමුණු කරන්නේ. ඒක නිසා ඒ ශාරීරික ක්‍රියාශක්තිය ස්වභාවික ක්‍රියාශක්තිය වායෝ ධාතුව මතු කර ගැනීම සඳහා හිතාමතා කරන ක්‍රියා නැත කරන්නයි කියනවා. නැත්නම් සචේතනිකව, සවිඥානිකව, සසංඛාරිකව කරන ක්‍රියා නැත කරන්න කියනවා. නතර කරලා ඒ කය රැට දුන් දාන හැටි, දවල්ට ගිනිගෙන දැවෙන හැටි දිහාවට බලන්න බමුණගෙම උපදෙස් ලබන්න ඕන. එහෙම නැත්නම් මේ යන්ත්‍රේ වැඩ කරන ගමන් බලන්න බෑ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපිට විදුලි උත්පාදක යන්ත්‍රයක් පිළිබඳව හදාරන්න ඕනේ නම් ඒකේ විනාඩියට වාර 1500ක වේගයෙන් කරකැවෙද්දී විදුලිය උත්පාදනයේ වෙද්දී බලන්න ගියොත් අපිට කවදාකවත් යන්ත්‍රේ වැඩ කරන හැටි දැක් ගන්න බෑ. අන්තිමට කරන්ට් එක වදින්නත් ඉඩ තියෙනවා. නිසා යන්ත්‍රය බලන්න නම් ඒක පිටපොත්ත ගලවලා ඇතුළට ගිහිල්ලා බලන්න නම් මේකේ වේගය අඩුවීමක් සහ නතර කිරීමක් කරන්න වෙනවා. ඉතින් මේක වෙලා තියෙන මේ මේ උඹහේ මේ ශරීරයේ කූඩුවේ ක්‍රියා සියල්ලම නතර කරන්න බෑ. ඒ නිසා ඒකත් ප්‍රතිපදාවට හරස් වෙනවා. ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ. මෙතන කරුවචන්නාංශික උපදේශය හිතාමතා කරන ක්‍රියා නතර කිරීමයි මෙතන මේ ජෙනරේටරේ නතර කරනවා කියන එකෙන් අදහස් කරන්නේ. ඒ නිසායි අපි විශේෂයෙන්ම මේ වැඩ කටයුත්තේදී පර්යංක භාවනාව තමයි හොඳම උදාහරණේ. පර්යංකේදී අපි කය තැම්පත් කරගන්නවා. එහෙම නලියන්න නලවන්න නැති වෙන ඉරියව්වකට. ඒකට හොඳම දා තමයි උභා. උභාක් වගේ පිරමීඩයක් වගේ චරිත්‍යක් වගේ මේ හිත කය තියන්නේ එහෙම තිබ්බොත් ස්වභාවයෙන්ම වැඩි වේලාවක් චේතනා විරහිතව පවත්වන්න පුළුවන්. ඒක නිසා අපි ਸਰවචන් වහන්සේ අංගවන ධනවන රූපවල මේ හිතපිලිමය ලොකු නියෝජනයක් ගැන හර දක්වනවා. සර්වචන් වහන්සේගේ ස්වභාවය පෙන්වන්නේ ඉඳගෙන ඉන්න ස්වභාවය. අනික් ක්‍රියාව නැතුව නෙවෙයි. මේකෙන් අදහස් කරන්නේ මේ ඇඟට හිත ඇතුළට නමලයි කියලා. ඒ වගේම තමයි ඒ හිටිපිලිමේ භාවනා කරන කෙනා අතර වෙනසකුත් නැහැ. හිටිපිලිමෙත් නලියන්නේ නැහැ, භාවනා කරන කෙනා නලියන්නේත් නැහැ. ඉතින් ඒ පිට ඉරියව්වලදී අපිට මේ කය නඩත්තු කිරීම, ඉරියව් පැවැත්වීම සඳහා චිත්‍රණ පහල කරන්න සිද්ධ වෙනවා. එනිසා මෙතන එක තේරුම් අර ගන්න ඕනේ ඉඳගන්නේ ඉතාමත්ම පහසු ඉරියව්ව වෙන්න ඕනේ. ඒක සමමිතික වෙන්න ඕන, සමබර වෙන්න ඕන, දිහිච්ච ස්වරූපයෙන් පවත් ගන්න ඕන. ඉතින් මේකට සෑහෙන මෛත්‍රියක් ඕන. මේක ඔක්කොටම කරන්න බෑ. මේ විදිහට ඉඳ ගැනීම පවා දණු කන්දේ ගැහිලක් නැත්නම් කටුබෙරේ දාලා පෙරලනවා වගේ සමහරෙකුට. ඉතින් ඒක නෑ කියලා මේ ඉඳ ගන්න බෑයි කියලා භාවනාවට අබහුවයි කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. මේ ඉරියව්ව සකස් කරගත්තේ නැත්නම් මේ කය වරින් වර වරින් වර අපේ හුරතලී ඉල්ලනවා. ඒ උරතට ඉල්ලන්න ඉල්ලන්න වෙන්නේ අපිට අතරමහා ධාතු නෙවෙයි බලන්න වෙන්නේ අපේම චේතනා දිහායි අපේම සංස්කරණ දිහායි සකස් කිරීම දිහායි අපේම හිතේ කෝලම් ටිකයි ඉතින් ඒ නිසා අපිට ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගන්න වෙනවා මේ හතරමහා ධාතුන්ගේ වැඩ කටයුත්ත බලන්න නම් අපි මේකට ඇඟිලි ගහලා නතර කරන්න ඕනේ. එහෙම කරාට මැරෙන්නේ නැහැ. එහෙම කරාට ප්‍රාණයට මුකුත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේකට පුරුදු වෙන්නත් බොහෝ කාලයක් යයි. ඒ කියන්නේ පරිශ්‍රණය පටන් ගන්නකොට තියෙන්න ඕනේ මූලික ඉරියව්ව සකස් කිරීම. ඉතින් අපි හිතමු මේක කවුරු හරි ඥාණයෙන් පිළි අරගත්තා. වීර්යයක් කරා කරලා තමයි භාවනා කරලා කරලා කරලා තේරුම් අරගන්න ඕනේ. මේ ස්වභාවයෙන් වැඩපිළිවෙල දිහා බලන්ඩ මේ කය එහෙම තැම්පත් කරගෙන ඉන්න පුළුවන් ඉරියව්ව. අතරමහා ඉරියව්වෙන් මේක ඉඳගෙන ඉන්න ඉරියව්ව තමයි පෙන්ලා තියෙන්නේ. මොකද මේ විදිහට චේතනා නැතුව සංස්කරණයකින් තොරව විඥානයක සම්බන්ධයක් නැතුව වෙන ඉරියව්වට ගිය ගමන් හිත නින්දට වැටෙනවා. දැන් මේ කයේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව නින්දට වැටෙන්නේ නැහැ. නින්දට වැටුනොත් ඒක වැටෙන බෑ කියන එක නෙමෙයි කියන්නේ. නින්දට නොවට්ටා වීර්ය පවත් ගන්න පුළුවන් හොඳ ඉරියව්ව. අන්න ඉරියව්වට ගිහිල්ලා බලන් ඉන්නකොට මේකේ උණුසුම ගතියක් තියෙනවා. සීතල ගතියක් තියෙනවා. ඒක ගොදුරු වෙනව අඩුයි අපේ හිතට. එහෙ නැත්නම් මිනිස්සයා කියලා කියන්නේ චලතාපි සතෙක් නෙවෙයි අචලතාපි සතෙක් ඒ නිසා හැම වෙලාවෙම ශරීරේ උණුසුමක් ඇති කරනවා. ඒ වගේම මේකේ දීර්ඝ ගතියක් රුධිර ගලණයක් කියලා සෙන් සොතු වල ගලණයක් හැම චිත්තක්ෂණයකම සිද්ධ වෙනවා. ඒක අපිට එච්චර ගෝචර වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ආපෝ ධාතුවේ මේ සිරුර දූවිලි ටිකක් වගේ විසිරී යන්න දෙන්නේ නැතුව මේක අල්ලලා පිටු කරලා තියාගෙන ඉන්නවා. මේක විසිරෙන්න දෙන්නේ නැහැ. නිකන් පවුඩර් ටිකක් වගේ අලු ටිකක් වගේ විසිරෙන්නේ නැතුව අල්ලලා දෙන්න මේ ආපෝ ධාතුව මේ ඉරියව්ව එහෙම තියාගෙන ඉන්න බැඳ තබා ගැනීමක් කරනවා. ඒක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ මේක ඇතුලේ තියෙන හොල්මන තමයි. හෙල්ලිම දඟල චලනය ක්‍රියාශක්තිය. මේකට අපි කියනවා ආපෝ තේජෝ වාතු සමාවෙන්න වායෝ ධාතුව කියලා. ඉතින් මේ වායෝ ධාතුව දිහා බලන ඉන්නකොට මේ ශරීරය කියන එකේ මේ වායෝ ධාතුව දිහා බලන ඉන්නකොට ආසන්න කාරණාව තමයි මේ ආස්වාස් ප්‍රස්වාස දෙක ප්‍රාණයාමය. මොකද ඒක අත්‍යන්ත දෙයක් ශරීර ජීවත් වෙන ශරීරේ. නමුත් ජීවිතේ පුරාවට නොබලනම දේ. කදාකවත් කවුරක්වත් මේ තම තමන්ගේ දිනදා ජීවිතේ දත් මැන්දට මුණ හේතුවට අනිත් දේවල් පිරිසිදු කරාට මේ හුස්ම දිහා බලනවා කියන එකට කිසිම වෙලාවක් නැහැ අපේ කාලසටහනේ. මොකද ඒක ඉබේ සිද්ධ වෙන දෙයක්. ඒක අසංස්කාරිකව සසංකාරිකව සිද්ධ වෙන දෙයක්. ඕනේ නම් හිතාමතා හුස්ම ගන්න පුළුවන්. ඕනේ නම් පෙන්නරින්න පුළුවන්. ඉතින් එවැනි හුස්මක ඉබේ වෙන්නර්ලා මේක දිහා බලන හිටියොත් තේරෙන පටන් ගන්නවා මේක ඒ Tamanට අයිති කාර්යයක් නෙවෙයි ප්‍රාණීය විසින් එහෙම නැත්නම් අපේ ආවුස විසින් දිගට කරගෙන කරගෙන කරගෙන යනවා. මේක තමයි අපි රැකිය යුතු උත්තරම දේ ජීවිතේ. නමුත් අපිට වෙලාවක් නැහැ. මොකද අපිට ඊට වැඩි ගොඩක් වැඩ තියෙනවා. ඒක ඒක අවධාරණය කරන්න දැනට ඇමරිකාවේ ඉන්න ඉන්දියන් ජාතිකයෙක් කියනවා අපි උප්පත්තියේදී අපිට හම්බ වෙනවා ආවුස මෙච්චරයි කියලා. කෙනෙකුට ආවුස විනිශ්චය වෙන්නේ Tamanට හම්බ වෙන හුස්ම වාර ගානේ. කියන සාමාන්‍ය ගණනයක් කරලා අවුරුදු 100ක් ජීවත් වෙනකොට ඕපනින් බැලන්ස් එක තියෙනවා මිලියන 13ක් විතර වගේ කියලා. හුස්ම රැලි මිලියන 13ක් විතර ඔබට හම්බ වෙනවා. ඔබ පරිස්සමෙන් ජීවත් වුණොත් අවුරුදු 120ක් ඉන්න පුළුවන්. ඔබ හදිච්ච රහති දමමින් ටෙන්ෂන් එකේ ගියොත් අවුරුදු 50 60 මැරෙනවා. ඉතින් ඒ නිසා මේ හුස්මක් පිට කරන හැම වෙලාවෙම මේක හොඳට බලලා මේක පුළුවන් තරම් විවේකීව පුළුවන් තරම් හුදකලාව ගත කරොත් එයා දීර්ඝායුෂ වෙනවා. නමුත් අද තියෙන ජීවිතයේ හැටියට අපිට ආහන දකින්න දේවල් නිසා අපි ඕසෝස් කාලා හුස්ම ගන්න ජීවිතයක් තියෙනවා. ඒ මොකද ආතතිය නිසා. ඉතින් අර මිලියන් 13ක් විතර වෙන හුස්ම රැලි ටික අපි ඊටාම කෙටි කාලයක ගෙවලා දානවා. මොකද මේ අනෙකුත් කාම ආශාවන් නිසා. අනෙමුත් ඊර්ෂ්‍යා ක්‍රෝධමාන නිසා. අනෙකුත් මානසික ආතති නිසා. ඉතින් ඒක ඒ පුද්ගලයා අන්තිමට මරණ මොහොතේදී දොස්තර ළඟට ගිහිල්ලා කියනවා අනේ මට තව හුස්ම පහක් දෙන්න. මේ මේ මේ චෙක් එකට පොඩ්ඩක් අසං කර ගන්නකම්. නමුත් ඒ වෙලාවේදී එක හුස්මක්වත් වැඩිපුර ලැබෙන්නේ නැහැ. මොකද ඒ වෙනකන් අපි කිසිම චාරයක් නැතුව කිසිම ගණන් හිලව තබන්නේ නැතුව මේ හුස්ම වැය කරලා තියෙනවා. අන්තිම හුස්මට කිට් වෙනකොට තමයි ඔක්කොම ආතතිය එන්න පටන් ගන්නෙ. අරක ඉවර නැහැ. මේක අතරමැද. අනේ මට ඩිංගිත්තක් තව එක වරුවක් තව ජීවත් වෙන්න නැත්නම් කියලා ඒ වෙලාවේදී තරුගයි. නමුත් යම් කෙනෙක් මේ මේ හුඹහදියා බලලා වැදගත්ම දේ තමයි මේ හුස්ම ටික. ඒ නිසා මේ හුස්ම පිට වෙන හැටි සම්පූර්ණ ස්වභාවයෙන් හොඳට විවේකීව හොඳට හුදේකලා වෙලා තනිපංගලමේ සතුටින් මේ හුස්ම ගත කරනවා නම් ඒ මනසට ජීවත් වෙනවා කියන්නේ. අනික් මිනිස්සු ජීවත් වෙන තාටමනවා. අනික් මිනිස්සු ජීවත් වෙන්න හීන දකිනවා. එහෙම ජීවත් වුණොත් එයා ගෙනාපු අවස විඳිනවා. අතරමඟදී මැරෙන්න වෙන්නේ නැහැ. ඉතින් මේ සා විශාල වූ හුස්ම පිළිබඳ ගනුදෙනුවේදී අපි මේ වෙනකොට මිලියන කීයක් ගෙවලා තියෙනවද කියලාවත් දන්නේ නැහැ කියලා මේ මිනිස්සු කියනවා. ඒ තරම්ම අපි ළඟ කවුන්ට්ස් නැහැ. ඒ මොකද අපිට මේ අහලා බහලා තියෙන දේවල් ඒ තරම්ම වැදගත්. ඉතින් සර්වචන් වහන්සේ ඔක්කොමලා මරණයේදී පශ්චාත්තාප වෙන බව දැනගෙන ඔක්කොම මරණයට කිචිනු තද ආතිතිගත වෙන බව දැනගෙන කල්ැතුම කියනවා මේ චලනයේ දිහා ජීවිතයේ උත්තරම වස්තුව විදියට ලොකුම පිංකම විදියට විශාලම දානයේ විදියට සියලු වැඩ බහා තබලා මේකට ආදානියව කරන්නේ කියලා. ඉතින් මේකට අපි කියනවා සිං අපේ සිංහල භාවනා ක්‍රමේ ආනාපාන සති භාවනාව කියලා. ඒ පුදුමාකාර මෛත්‍රියක් තියෙනවා. ඒ පුදුමාකාර අරපිරිමැස්මක් තියෙනවා. පුදුමාකාර විදිහට ජීවිතේට ගෞරවයක් තියෙනවා. අන්නේ ගෞරවය රැක දෙන්නයි සරුවචනන්ද කියන්නේ මේ වැඩ තියෙන බව හැබෑව. ඔය හැම එකකින්ම වෙන්නේ හුස්ම ගානක් වීමක් නැතුව හොස් හොස් ගාලා ගෙවෙන එකයි. අපි කියනවා සුවාසි අරිනවයි කියලා. ඒ කිය අන්තිම මරණ මොහොත වෙනකොට කොහොම කෙරුවක්වත් එක හුස්මක්වත් වැඩිපුර හම් වෙන්නේ නැහැ. එතෙන්දි පශ්චාත්තාප වෙන වෙනුවට ගත කරන හැම හුස්මක්ම නැවතිල්ලේ. නිස්සද්ද සතියෙන් ගත කරන්න පුළුවන් නම් ඒ කෙනාට හිතා ගන්න පුළුවන් මේකට එන්න නොදී අපි මේ තරම් මේ කරත්තය දෙන මීහරක් එක් වගේ මැටි පාගන ගොනෙක් වගේ අදින්නේ මොකේදද කියලා. එතකොට ඉතින් අර නීවරණ ටික ඇවිල්ලා පෙන්නලා දෙනවා. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීනමිද්ධ, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා කියන මේ වගේ තැනකට ආවත් ඒ කියන්නේ කාමගුණ ප්‍රහාණය කරලා తాවකාලික හෝ ස්ථිරව මේ වගේ තැනට ආවත් මේ නීවර ධර්ම නිසා හුස්ම හිත තියනවට වැඩිය කාමච්ඡන්දෙට හිත යනවා. ඒක ඒක ආසාවයි. නැත්නම් විවිධ අරමුණු රස බැලීම. ද්වේෂයට හිත යනවා. මේ ඔක්කොමත් කළා සිලුත් අරගෙන නිවාඩොත් දාලා ඔක්කොම කරලා මේ ආනපානෙ පේන්නේ සතිය පිටවන්න බෑ කියලා ඉතින් අර මොඩ වඩුව ආයුධත් එක්ක පොරබදනවා වගේ කුෂ්ම මිරිකලා අල්ලන්න හදනවා හම්බෙන්නේ තේචාම ක්‍රෝධ කරනවා ඒන බාහිර පරිසරවලට ක්‍රෝධ කරනවා යම් වෙලාවක අපි හිතමු කාමච්ඡන්දය ආවේ නෑ එන දැඩි මෙහෙම ශක්තියක් හිතේ නෑ හැප්පෙන්න හෙලවෙන්න හද්දකුත් නැත්තම් ඕන්න බබා දොයිනවා ඉතින් ගොරෝනෝ ඇහෙනවා ටිකක් ලා යනකොට පරිසරය ඔක්කොම හරි. එතකොට නිින්දට වැටෙනවා. ඒ කියන්නේ අපි අවදියෙන් තියෙනනම් එක්ක කාමයේ තියෙනවනේ එක්ක ද්වේෂයේ තියෙනවනේ. එතකොට අපි අවදියි. මේ ද්වේෂය කාමයේ නැති වෙච්ච ගමන් එහෙම තැම්පත් වෙන්න පටන් ගන්නවා. තැම්පත් වෙනවා කියලා කියන්නේ මට්ටම පැනලා තැම්පත් වුණාට පස්සේ ඒක තීන මිද්දයටපත් වෙනවා. ෆ්‍රිජ් එකට දාව බටර් ටිකක් වගේ ඒක ස්ප්‍රෙඩබිලිටි එක නැති වෙනවා. එහෙම ගල් වෙනවා. ඒකත් විශේෂ නිවර්ණ ධර්මයක්. ඒ වගේම අර විවේක වුණාට පස්සේ මනස අතීතය කල්පනා කරන්න පටන් ගන්නවා. දැනට දැවෙන ප්‍රශ්නයක් නැති නිසා නැත්නම් අනාගත සැලසුම් හදනවා. රාම්බෙච්ච පිටියේ පෙන් කෙලිනවා. අතීත අනාගත දෙපැත්තට හරිනවා. එහෙම නැත්නම් ඊතන සැකයක් මේ නිකන් හුස්ම දිහා බලලා. මේ නිකම්ම තියෙන මේ හුලන් දිහා බලලා මිනිහෙකුට වගතුවක් වෙයිද? එහෙනම් කොමල මිනිස්සු ඇයි මේ ආනපාන දිහා බලන්නේ නැත්තේ? නිසා මම මේ කරන වැඩේ මම බුදුහාමුදුරන්ගේ ලණුවක් කාලාද මට වැරදිලාද කොච්චර දෝ සකපහල කරනවා. ඉතින් මේ කරුණ පහ නිසා අපට මේ ඊටාමත් වැදගත් හුස්මට මොනට මොන දාලා ඉන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ වායෝ ධාතුවට වායෝ ධාතුවේ ක්‍රියාශක්තියට හිත දාගෙන ඉන්න බෑ. ඉතින් ඒකට ගොඩාක් ආප්තෝපදේශ, ගොඩාක් කමඨාංශුද්ධ කෙල්ලී ගුරු උපදේශ දෙනවා ගුරුවරු මේක කැමති කෙනාට. ඒක නිසා සඳහන් කරනවා මේ හුස්මක හිත තැබීම ආස්වාසය ආස්වාසය වශයෙන් දැන ගැනීම ප්‍රස්වාසය ප්‍රස්වාසය වශයෙන් දැන ගැනීම විශාල ඥානයක් කියලා. උඹට කොන්දක් තියෙනවා නම් උඹට ආධ්‍යාත්මයක් තියෙනවා නම් උඹට ආගමක් තියෙනවා නම් බලපන් හුස්ම රැලි කීයද බලන්න පුළුවන් කියලා. කියලා අභියෝගයක් දෙන්න ඕනේ හිතට. තුනට පස්සේ තේරෙනවා අපි එක එක ශිල්ප වලට කොච්චර දක්ෂ වුණත් හුස්ම රැලි 10 15ක්වත් බලා ගන්න බෑ. සමහරට හුස්මට හිත යන්නෙම නැහැ. ඉතින් ඒ මට්ටම් දිහා බලනකොට අවිද්‍යාවක තාරා තිරම තාරා තිරම තමයි තියෙන මේ අවශ්‍ය දෙයට හිත යොදා ගැනීමට බැරිකම ඒ ඥාණය නැතිකමත් අතින් හැම කෙනාම ආරම්භයේදී බංකොලොත් බිස්නස් එකක් පටන් ගන්නවා. කාටවත් පටන් ගන්නකොටම ඒ ඩබල් ප්‍රොමෝෂන් හම්බ වෙන්නෙත් නැහැ, ස්කෝලර්ෂිප් හම්බ වෙන්නෙත් නැහැ. උපයන්නම ඕනේ. ඉතින් ඒ උපෙල්ලේදී අපි කවුරු හරි වරින් වර ඉඳගෙන ඉඳගෙන ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා කොහොම හරි හුස්මකට ආස්වාස ආස්වාසේලා ප්‍රසවාස ප්‍රසවාසේලා කියලා දැකගත්තයි කියලා කියනවනම් ඒ ඒ ඇතුල් වීම ඒ පණන් ගැනීම මම දැන් මෙතන කියන තැන ඉඳලා ඒ වායෝ ධාතුවේ වැඩ පිළිවෙලත් එක්ක හිත ඒ ඒ රිද්මේට වැඩ කරන්න පටන් ගත්තයි කියලා කියන්නේ පුංචි පිනක් නෙවෙයි. පුංචි ඥානෙකුත් නෙවෙයි. ඒ මතින් දුරවන් වෙන අවිද්‍යාව ප්‍රමාණ කරන්න බැරි තරම්. ඒක නිසා ඒක මෙනෙහි කර කර නැත්නම් ඒකට විතක්කේ යොදව යොදව ආස්වාසලජ ආස්වාසි ප්‍රස්වාසලජ ප්‍රස්වාසි කියලා. විතක්කේ යොදවන එක තමයි අපි මේ මෙතෙක් ළඟා කරගත්ත ජයග්‍රහණය ඊට පස්සේ විතක්කේ යදොබුදේ විචාර බුද්ධියට ලක් කිරීම තමයි ආස්වාසයේ වෙලාවේදී ඒක ප්‍රස්වාසයේ නෙවෙයි මේ ආස්වාසයේමයි කියලා ඒකට ආවේනික ලක්ෂණ දැනගන්න උත්සාහ කරන එක. ඉස්සලා අපි ආස්වාසයත් එක්ක යාළු වෙන්න ඕනේ. යාළු වෙලා එයාගේ අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග ව්‍යඤ්ජන අනු ව්‍යඤ්ජන බලන්න ඕනේ. ඒ යාළු වීම සඳහා අරමුණට හිත නැංගෙවට විතක්කය කියලා කියනවා. ඒ මුලිච්ච කරගත්ත, හාමු කරගත්ත යාළු වෙච්ච අරමුණේ ස්වභාවික ලක්ෂණ බැලීම, අංග ප්‍රත්‍යංග බැලීම, ව්‍යංජනන් ව්‍යංජන බැලීම, අලගිය මුලගේ විස්තර බැලීමට කියනවා විචාර බුද්ධිය කියලා, මීමන්සන බුද්ධිය කියනවා නැත්නම් ධම්ම විචේ සම්බොජ්ජංගය කියලා කියනවා. නැත්නම් ප්‍රඥාව කියලා කියනවා. ඉතින් මේ දේ මේ ටිකේ තියෙන විශාල විද්‍යාත්මක නැඹුරුවක්. අපි ඉස්සලාම කරන්නේ ආශාසය අනිකු සියල්ලගෙම කොටු කරගන්න. ලෝකයෙන් කොටු කර ගන්නවා. අනිකුත් නීවරණයෙන් කොටු කරනවා ප්‍රසවාසෙමුත් කොටු කර ගන්නවා. කොටු කරලා ආස්වාසිය තියෙන සුභ ලක්ෂණ මොනවද කියලා බලන්න. ඒකල හිතා ගන්න මේක තමයි මගේ සංසාරේ මේ මං ගැන හිතසුව පිණිස මගේ අභිවෘද්ධිය පිණිස මම කරන එකම චිත්තක්ෂණය මෙච්චරයි. ඒ සඳහා අත්‍යන්ත කාරණාවක් වෙන හුස්ම ගන්න වෙලාවේදී ආස්වාසය කියලා ඒක උද්දේශ වශයෙන් නම් කරන අතර ඒකේ ආකාර ලිංග නිමිති පුළුවන් තරම් ගන්න. එතකොට යාට විශ්වාසයක් ඇති වෙනවා දැන් මේ අස්පනා අපිට සිට වෙන ආස්වාද ප්‍රස්වාසය ප්‍රත්‍යක්ෂය කියලා කියනවා. ඒ ප්‍රත්‍යක්ෂය කාටවත් අභියෝග කරන්න බෑ මොකද තමන්ගේම අස්පනා අපිට සිට වෙන දේ මේක පරම සත්‍යයක්. ඊට පස්සේ ප්‍රස්වාසය ඇවිල්ලා ඒකට අභියෝග කරමින් වෙන චරිත ලක්ෂණ ටිකක් පෙන්වනවා. වෙන ලිංග, වෙන ආකාර, වෙන නිමිටි අපි ඒකට උද්දේශ වශයෙන් ප්‍රස්වාසය කියලා කියනවා. එතකොට පෙන්වනවා ආස්වාසය නෙවෙයි මේක කියලා. ආන්නේ දෙකෙන් අල්ලා ගන්න පුළුවන්. අරමුණු මාරුණාට සතිය තියෙනවා. අරමුණෙන් අරමුණ වෙන්කොට දැන ගැනීමේ විචක්ෂණ බුද්ධිය තියෙනවා. මාරුණාට අරමුණට ඒ වෙලාවට හිත මෙහෙ යන්න පුළුවන්, නම් ගන්න පුළුවන්. පයින් බිම්මට වෙඩි තියන්න පුළුවන් වගේ ඒ සෙල්ලක්කාර සතියකුත් තියෙනවා කියන්නේ. මේක ලොකු තමන්ගේ විභව ශක්තියක් භව සම්පත්තියක් හැකියාවක් උරගා බැලීමක් මෙතෙන් ධානකම්ම ඉතින් ගුරුවරයෙක් අතේ කියලා දෙන්න අතේ කමටහන් දෙන්න අතේ පුදුමාකාර වගකීමක් තියෙනවා මොකද අපේ හිත නන්නත්තරේ දුවන හිතක් නේ මේක ගෙනල්ලා මේ හරියට ආස්වාසයෙන්ට ආස්වාසය බලන්න ප්‍රස්වාසයෙන්ට ප්‍රස්වාසය බලන්න ආස්වාසය ආස්වාසය කියලා මෙනෙහි කරන්න ප්‍රස්වාසය ප්‍රස්වාසය කියලා මෙනෙහි කරන්න ආස්වාසයේ අංග ලිංග limit ආකාර බලන්න ප්‍රස්වාසය බලන්න කියන එක අපි ඒ ඒ ගුරුවරයෙක්ගේ කාරුණික උපදේශකින් තොරව නැත්නම් බ්‍රාහ්මණයෙක්ගේ බුදු කෙනෙක්ගේ උපදේශයෙන් තොරව ආදාකත් අපි කරන්නේ නැහැ. ඉතින් මේ විදියට වගලා ගත්තට පස්සේ මේකට කියනවා ඥාත පරිඥාව කියලා. ඥාත පරිඥාව කියලා කියන්නේ එකකින් එකක් වෙන්කොට හඳුනා ගැනීමේ ඥාණය ඒ ඥාත පරිඥාව එනකොට ඒහා සමාන අවිද්‍යාවක් දුර වෙනවා. අපි මේ අවිද්‍යාවෙන් කරන දේ ගොඩාක් එකවර කරන්න හදනවා, ගොඩක් ගොඩක් බදා ගන්න හදනවා. අන්තිමට එකක්වත් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා විද්‍යාවෙත් කිරි ඔච්චරම තමයි බුදුරජාණන්තේ ඔක්කොටම කලින් ඔක්කෙදුවේ හරියට කොටු කරලා එකක් අල්ලගෙන ඒකේ ඒ වෙලාවට පේන ටික බලනවා ඊගාවට මේ ඉඳුරන් හරහා මේ පේන දේ බොහෝ විට වංචනිකයි බොහෝ විට ෂටයි බොහෝ විට මායකයි එනිසා චීන කන්නාඩි බුදුරජාණන්සේ අනුමත කරන්නේ මේක ඊගාව සැරේ ආස්වාසය එනකොට ඒහා සමානම උනන්දුවකින් මේක දිහා බලන්න කියන. අර ඉස්සලා දීපේක ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි, ද්වේෂයක් නෙවෙයි. මේ ඉඳුරන් අපේ ඉන්ද්‍රිය ගෝචර ඥානය ඉන්ද්‍රිය පටිපද ඥානය අම්මු බංකොලොත් ඥානයක්. බටහිර මේකට මොකද කෙරුවේ? බටහිර කට්ටිය ඉන්ද්‍රිය ඥානයට සාපේක්ෂව එක එක ඉඳුරන්ට යන්ත්‍රෝපකරණ හැදුවා. ඇහැ වෙනකොට කැමරාව හැදුවා, කන වෙනකොට මේ ශබ්ද පටිකතකම යන්ත්‍ර හැදුවා, නාසයෙන්, දිවෙන්, කයින් සිදුවෙන දේ යන්ත්‍රෝපකරණ හදලා. ඒ මිනිස්සු අපිට යන්ත්‍රෝපකරණ මේකුලා කියනවා. උඹේ ඇහෙන් පේනට වැඩිය මගේ කැමරාව පේන එක හොඳයි. ඔබ කණෙන් ඇහෙනට වැඩිය මේ මම හදපු යන්ත්‍ර ටික හොඳයි කියලා ඒක ලොකු බිස්නස් එකකුත් කරගෙන යනවා. හැබැයි දෙකේම තියෙනවා ඉන්ද්‍රිය ගෝචර ඥානය පිළිබඳ සැකමසු බැල්මක්. මේක බුදුරජාණන් වහන්සේ කලින් තිබිච්ච ඥානයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේකට දීපු උත්තරේ ඉන්ද්‍රයන් හරහාමයි. ඉන්ද්‍රයන්ගෙන් අල්ලනවා, කොටු කරලා අල්ලනවා ආස්වාසේ, පටු කරලා අල්ලන ප්‍රසය. ඊට පස්සේ ඊගාට එන ආස්වාසයත් ඒකමයි කියන නිත්‍ය සංඥාට නොතබා මේක අනිත්‍ය හැපැත්තට වෙනස් වෙන්න පුළුවන් අතට බලාන බලාන යනකොට ඒක බලන්න බලන්න බලන්න බලන්න මේකේ මොනවාදෝ එක එක නොදැක්ක පැතිකඩ රාශියක් දැක් ගන්න පුළුවන් වෙනවා. පැතිකඩ රාශිය දකින්නවා කියන්නේම අවිද්‍යාව දුර වෙනවා කියලා. ඥානයක් පහළ වෙනවා කියලා. එහෙම නැත්නම් අපිට පේනනම් අනේ කොච්චර බලුවත් ආනාපාන එක වාගේමයි හරි කම්මැලි කියලා අනිවාර්යයෙන්ම අවිද්‍යාවක් ඇවිල්ලා තියෙනවා ඥානෙ පචයලා ගිහිල්ලා. ඒ නිසා අලුත් කර කර බලන්න ඕනේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අම්මෝට ගානට පැහිච්ච නැත්තම් දුබුක් වෙච්ච peerගෙඩියක් දත් තියෙන මිනිස්සේ කනකොට ඒ මිනිස්සෙක් හපන්න හපන්න ඕජා වෙනවා. කෑල්ල අරගෙන ගිල්ලට රස එන්නේ නැහැ. ඕජා වෙන්නේ නැහැ. මේ මිනිසා කටේ තියාගෙන හපනකට හපන ගානේ දිව එහෙමේ දුවදුව අර තැලෙන පොඩි වෙන සෛලවල තියෙන ඕජා රස විඳින්මින් පේර රසෙ විඳිනවා. ඒ වගේ තමයි මේ ආස්වාද ප්‍රසවාසයත් හොඳට හපලා කන්ටෝ. එන්නේ ඉන්නේ සරේ හපහපා බලනකොට ඔන්න අපිට හිතා ගන්න පුළුවන් වෙනවා ආස්වාසයෙන් ප්‍රසවාසයේ වෙනස් වෙලා තියෙනවා. දිගින් දිගට ආනාපාන මොන දාලා ඉන්න පුළුවන් වෙනවා. ආහන්නේම කරගෙන යන වෙලාවේදී يعني ආස්වාද ප්‍රසවාසයේ අනන්‍යතාවය ඔප්පු කරගත්තට පස්සේ සර්වචන කියන දැන් සබ්බකාය පරිසංවේදී මේ ආස්වාස් ප්‍රසවාස මුළුල්ලම දැක් ගන්නා ස්වරූපයෙන් මේක කොහේඳලද එන්නේ කියන එක පොඩ්ඩක් බලන්න කියලා. ඒකට කියනවා තීරණ පරිඥාව කියලා. මේක එන්නේ සර්වබලධාරී දෙවි කෙනෙක්ම අවලද එනතම මේක গুপ্ত දෙයක්ද එනතම අහේතුකව සිදු වෙනවද එනත්තම් పూර්වයෙන් කලින් ආපෝ කර්මවාදයක් අනුව සිදු වෙනවද? මේ ඔක්කොම අපේ හිතේ තියෙන පරණ බහුමත. ඒ නිසා එකම දේ නැවත නැවත බලනකොට තේරෙන පටන් ගන්න මේ සියුම් දෙයක් ගොරෝසු වීමක් තමයි සිද්ධ වෙන්නේ ආස්වාසය කියලා. වැඩියෙන් බලාන ඉන්නකොට ඉන්නකොට ඒ ගොරෝසු වෙන්නේ ඉස්සලා සියුම් තත්ත්වෙට බහ ගන්න පුළුවන් වෙනකොට පේනවා. මෙතනදී ඉන්ද්‍රිය ඥානයේ තියෙන බොල් ගතිය ඉන්ද්‍රිය ඥාන මේක අල්ලා කරගන්න බැරි වෙන ගතිය. ඒක නිකන් මත් වෙන ගතිය, ඔක්කාර කරන ගතියට යන්න පටන් ගන්නවා. කොහේ ඉඳලාද මෙයා එන්නේ කියලා. ඉතින් ඒ විදිහට අර ඥාත ප්‍රඥාවෙන් අරමුණ මොනට මොන දාලා අල්ලා ගැනීම නතර නොවි. තවදුරටත් කනිනකොට කනිනකොට කනිනකොට තීරණ පරිඥාවකට මෙයා යන්න පටන් ගන්නවා. අන්තිමට බලනකොට ආස්වාසිය මුලයි ප්‍රස්වාසයේ මුලයි. ඒකේ සමාන ගති වර්ගයක් තියෙනවා. එතන තියෙන්නේ ක්‍රියා රාශියක්. එතෙන්ට කිට්ටු කරනකොට ඇහැ නිකන් ඩිලංකාර වෙනවා. හිත නිකන් වක්කාර කරනවා. දැක ගන්න බැරි වෙනවා. අපි ඒක ගොඩක් කතා කරා ධර්ම සාකච්ඡා වෙලාවේදී. එක පයක බර හැල්ලු වෙනකොට අනිත් පය බර ගන්න වෙලාවේදී බලාන සිටීම පවා මත් කරන සුළුයි. ඒ මත් කරන සුළු ගතිය හොඳ නිරීක්ෂණයක්. ඒතකොට බේන්න බඳගන්න මෙතන ක්‍රියා රාශියක් යනවා. ඒකෙන් මේකට තඩමාරු වෙන වෙලාව හරීම වංචනිකයි. හරීම මායාකාරයි. හරීම මේ කළු මේ සුදු කියලා වෙන් කරන්න බෑ. මේ මාරුව හරහා අනේකට සම්තතිය කියන වචනේ තමයි අපේ ශාසනය පාවිච්චි කරන්නේ ෆ්ලක්ස් එක. ෆ්ලීටිං මොමන්ට් එක. ඒසොට මේක වමද දකුණද ආස්වාසයද ප්‍රස්වාසයද කියලා හොයාගන්න බැරි තරම් මේකේ ක්‍රියා රාශියක් පේන්න පටන් ගන්නවා ඉස්සෙල්ලා හොඳටම ආස්වාස ප්‍රස්වාසයෙන් වෙන් කරලා අඳුනගත්ත යෝගාවචරයට දැන් මේ ආස්වාසයල ප්‍රස්වාසයට සියුම් වේගන යනකොට ප්‍රස්වාසය පටන් ගන්නකොට මේ ලිංගේ මේ නිමිත්ත මේ ආකාරයේ මේ ಉದ್ದೇಶය යොදා ගන්න බැරුව යනවා ඒ ආනපන තියෙන ඒ අපි ගත්ත ආස්වාසය සීතලට දැක්කයි කියලා ඒ සීතල ගතිය හටගන්නේ ඒ තරම් කැපි පේන්නේ නැහැ. ඒ වගේ මේක කෙවෙන වෙලාවට අපි පේන්නේත් නැහැ. ඊට පස්සේ ප්‍රසවාසය පටන් ගන්නකොට ප්‍රසවාසය හමාර වෙනකොට මේක දිහා බලාගෙනොත් පේනවා හරන්න හරන්න මේ විශාල ඕජාවක් තියෙනවා. විශාල ගැඹුරක් තියෙනවා. ඒ ගැඹුරට යන්න යන්න යන්න සතිය නැති වෙන එක නම් වෙන්නේ නැහැ. හැබැයි තර්ක මනස අතාර්කික தත්තරපත් වෙනවා. තර්ක මනසට කට උතර දී ගන්න බැරි වෙනවා. මේකට අනිත් පැත්තෙන් නිදර්ශනයක් පෙන්වුවොත් අපි චිත්‍රපටයක් නැත්නම් චිත්‍රපටයක තියෙන සෙලුලොයිඩ් එක ගත්තොත් ඕනම කෙනෙකුට වෙනවා ජවනිකා එකින් එකට එකින් එකට ලස්සනට හොඳට ફોකස් කරලා ෆුල් රෙසලූෂන් නැතුව ෆොටෝ එක අරන් තියෙනවා. අපි මේ එක රූප රාමුවක් ෆොටෝ ටෝච් එකට අල්ලලා හරි ආලෝක කදම්බයකට අල්ලුවොත් අපිට පේනවා නිශ්චල ඡායාවක්. අපි ඊගා රාම පෙන්වන්න, ඊගා රාම පෙන්වන්න, ඊගා රාම වෙන්න අපිට පේන නිශ්චල රාම කීපයක්. නම ප්‍රොජෙක්ට් එක දැම්මට පස්සේ ඇනිමේෂන් එකක් එනවා. වැඩ ගන්න මිනිස්සු ටිකක් එන්න පටන් ගන්නවා. අත නමනවා, දිගාරිනවා, කතා කරනවා, කොල්ල, කෙල්ල, දුස්තයා, සින්දු ඔක්කොම එන්න පටන් ගන්නවා. කොහොමද මේ අර නිශ්චල ඡායාවලින් මේ වගේ ක්‍රියාශක්තියක් ඇති වෙන්නේ? ප්‍රොජෙක්ට් එක ගන්න බැලුවොත් පේනවා දිගට පවතින ආලෝක ප්‍රභාවයක් තියෙනවා පිටිපස්සේ මේක ඉලෙක්ට්‍රෝඩ්ස් දෙකකින් නැත්නම් බලවත් විදුලි බුබුලකින් ඒක ගිනි ගන්න ආලෝකයක් තියෙනවා ඊට පස්සේ ඒ ආලෝකය සරල සමාන්තර රේඛාවක් බාටපත් කර ගන්නවා ලෙන්ස් එකක් දාලා ඒ රේඛාව ඉස්සරහින් තමයි මේ සෙලුලොයිඩ් එක වැඩෙන්නේ එතකොට සෙලුලොයිඩ් එකෙන් පෙන්වන්නේ නිශ්චල ඡායාවක් ඊට ඉස්සර කෑම් එකක් තියෙනවා. ඒ කෑම් එකෙන් 150ක් ආලෝකය දෙන්න ගන්නවා. 150ක් අන්ධකාරය දෙනවා. මේ කෑම් එක කරකන වේගයක් හරියම ගානක් තියෙනවා. ඒසකොට තිරේක පාරට රූප රාමුවක් වෙලා අන්ධකාරයක් විහිදුවනවා. ඊට පස්සේ රූප රාමයක් වෙනකොට අපිට අර ඉස්සල තිබුණ රූප රාමුව දෙවෙනියකට සම්බන්ධ කරගන්නවා අපේ හිත. අර මැද තියෙන අන්ධකාරය කවදාකවත් අපි දකින්නේ නැහැ. අන්ධකාරය තිබුණ නැත්නම් ක්‍රියාශක්තියක් එන්නේ නැහැ. ඒක නිකන් රූපෙන් රූපයට මාරු වෙන එකක් තියෙනවා. ඒ නිසා චිත්‍රපටි අධ්‍යක්ෂකවරයයි කැමරාකාරයයි නලු නිලියෝ යකසලාවට උදාහ කරුණු ටිකක් දුන්නාට පස්සේ හැබැයි චිත්‍රපටිය හැදෙන්නේ අපේ හිතේ. මොකද ඒකේ තියෙන නිශ්චල රූප රාමු ටික. ඒ රූප රාමුවක් පෙන්වන අන්ධකාරයක් පෙන්වන රූප රාමුවක් පෙන්වන අන්ධකාරයක් පෙන්වන රූප රාමුවක් ඒක බොහොම බලවත් ආලෝකයක් සහ බලවත් අන්ධකාරයක්. චිත්‍රපටි ශාලාවෙන් එක 50ක් අපි ඉන්නේ අන්ධකාරේ කවදාකවත් අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ දිගට පවතින රිදී තිරයක්. ඒ අතරමැද හන්දියේදී තියෙන මේ අන්ධකාරයට අපි අවිද්‍යාව කිව්වොත් මේ අවිද්‍යාවක හොල්මන නිසා තමයි මේ නිශ්චල රූප රාමු ක්‍රියාශක්තියක් බවටපත් වෙන්නේ. එතකොට මේකේ සම්තතියක් තියෙනවා. එතකොට මේකේ පැවැත්මක් තියෙනවා. ඉතින් අපි බලනවා මේ චිත්‍රපටිය සුඛාන්තයක්. මේක දුක්ඛාන්තයක්. මේක ඉංග්‍රීසි එකක්, මේක සිංහල එකක් කියලා දැන් රසවින්දනයක් කරන නමුත් අපි අර කෑම් එකෙන් ආලෝක කන්දක ආලෝක අන්ධකාර කදම්බ කඩන්නේ නැතුව පෙන්වුවොත් ඒ කිසිම රසවින්දින දෙයක් ඇත්තේ නැහැ. රූප රාපෙන් රූප රාමයට පෙන්වුවොත්. නිකමට හිතනද කාටුන් චිත්‍රපටියක් අඩු වේගෙන් කරගෙන ප්‍රොජෙක්ටර් එකට දැම්මොත් මොකද වෙන්නේ කියලා. ගහනවා චිත්‍රපටි ශාලාකාරයාට බලන මිනිස්සු. අපිට ගානට කරගුණොත් විතරයි අපිට පුළුවන් වෙන්නේ මේ මනුස්සයා මේ මනුස්සයා වැඩ කරනවා කියලා පෙන්වන්න. මෙන්න මේ ඇනිමේෂන් එක තමයි අපිට මේ හැම ක්‍රියාවක් කරාම ක්‍රියාවෙන් ක්‍රියාවට මාරු වෙනකොට අල්ලන්න බැරුව පහුවෙලා තියෙන්නේ. ඒ නිසා ආස්වාස් ප්‍රසවාස දෙකේ එකම ක්‍රියාවක පළු දෙක අරගෙන මේ පළුවෙන් පළුවට මාරු වෙන තැන බලන්න උත්සාහ කරොත් ඇස්තන්දකාර වෙනවා, නිලංකාර වෙනවා, වක්කාර කරනවා. ඒ තරමට මේක මගාරලා තමයි අපි ජීවිතය ගත කරලා තියෙන්නේ. ඒ මොකද අපි බලලා පුරුදු කරලා තියෙන ආස්වාසය පිටකොන්දයි ප්‍රසවාසය පිටකොන්දයි විතරයි. අර ගැනීම දිගට කරගෙන කරගෙන ගියොත් ඥාත පරිඥාවෙන් නතර වෙන්නේ නැතුව තීරණ පරිඥාට එතන අතිරණයක් එන්නේ. හැම සංදිස්ථානයකදීම ඉරියාපත සෑම සංදියකදීම විශාල අන්ධකාර ප්‍රදේශයක් යටිපහුව වෙලා අරකයි මේකයි ගැටලීම අපි කරන්නේ සංඥාව හරහා. ඒකෙදී අපි පරණ මතක අපේ රුචි අරුචිකම් අපේ පෞරුෂත්ව ලක්ෂණ අපේ කර්ම වේග ඔක්කොම රින්ගන්න ඒව ආසාදනය කරන්න ඕනි තරම් ඉඩ තියෙනවා. යම් වෙලාවක ඇති හැටිය දැක්කොත් ඕකේ ගලණේ නැහැ. සන්තතිය නැහැ. නිශ්චල රූප රාමු ටිකක් පේනා වගේ පේන්නේ. ඉතින් ඒ නිසා අපි වේගවත් කරන්න කැමති අපේ ජීවිතේ. එහෙම නැවතිල්ලේ අනකොට ඒ පේනදී අපිට හරිම නීරසයි. මත් කරවන සුළුයි. බයලවන සුළුයි. වක්කාර දනවන සුළුයි. ඇස් නිලංකාර කරවන සුළුයි. ඒක නිසා නවීන විද්‍යාවට දීලා තියෙනවා පුළුවන් තරම් වේගකාර ජීවිතයක්. ඒකට ඒක රූප රාමකදලා අනික් එකට පයින්න අපිට බලන්න වෙලාවකුත් නැහැ. ඉතින් බොහොම සක්‍රිය, බොහොම සජීවී, බොහොම තාත්වික, බොහොම සන්තතියක් දීර්ඝව පෙනෙනවා. බුදු ජානසිකන මේ ජෙනරේටර් පොට්ටක් නතර කරපන්. ජෙනරේට් නැතර කරනවා කියලා කියන්නේ සචේතනිකව කරන දේවල් නැතර කරපන්. නැතර කළා මේක දිහා බලපන්. තව ගොඩාක් දැකම නැති කොටස් තියෙනවා කියලා බැලුවොත් ওই ආස්වාස ප්‍රස්වාස දෙක අතර විතරක් නෙවෙයි හිස්තනක් තියෙන්නේ. ආස්වාසය කියන්නේ පුංචි පුංචි ක්‍රියා රාශියක එකතුවක්. ආස්වාසය කියලා කියන්නේ එස්කලේටරයක් නෙවෙයි, පඩියෙන් පඩිය නගින ගමනක්. එස්කලේට් නැස් ස්මූදුවට උඩට යනවා පේනවනේ මේක හැම වෙලාවෙම ඒක ආස්වාසයක් ඇතුලේ ආස්වාස රාශියක් තියෙනවා ප්‍රසවාසයට ප්‍රසාර රාශියක් තියෙනවා අපි වහම කියප එක තුල එසවීම තැවීම ක්‍රියා දෙකක් තියෙනවා එසවීම තැවීම තුල එසවීම යැවීම තැවීම කියලා ඕනනම් තුනකට කඩතැයි විශේෂ මාර්ගය හයකට කඩලා පෙන්නලා තියෙනවා ඔය එක පියවරක් ඇතුලේ ඕන තරම් කොටස් වලට කඩන්න පුළුවන් මේ තීරණ පරිඥාව වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මේ එකක් තුල එකක් නැති බවක් බොහෝ දේවල් වල සංකතයකට එකතුවකට ඒකකයක් විතර නම් කිරීම නිත්‍ය සංඥාවේ විකාරයක් බවත් මෙන්න මේ පුංචි පුංචි ඒකක රාශියක් එකතු වෙච්ච දෙයක් තමයි මේ කය කියලා කියන්නේ. ඒකට වායෝ කාය කියලා කියන්න පුළුවන්. තීජෝ කාය කියලා කියන්න පුළුවන්. ආපෝ කාය, පාඨවි කාය කියලා. ඒ නිසා මේ චීන කන්නඩියක් දැම්මා වගේ සතියත් ප්‍රඥාවත් වීරියක් දාලා එකම ආස්වාසේ දිහා නැවත නැවත නැවත නැවත බලාන බලාන යනකොට මේක රාශියක් බවත් අපි ඉස්සෙල්ලා ආස්වාසේ එක වැඩක් කියලා ගත්තේ. දැන් ක්‍රියාවක් නෙවෙයි ඒක ක්‍රියාවලියක්. ඊට ප්‍රසවාසය කියලා කියන්නේ ක්‍රියාවක් නෙවෙයි ක්‍රියාවලියක්. පය ඔසවනයි කියලා අපි කිව්වට ඒක ක්‍රියාවලියක්. ඒක මේ පය පොළවේ වදින එක දැනුණට ඒ වගේම දැනෙල්ලක් වල්නු කරේ සිද්ධ වෙනවා. ධානිය සිද්ධ වෙනවා. උකුලෙත් සිද්ධ වෙනවා. කොඳුයට පෙළ දිගේ ගිහිල්ලා ඇට්ලස් කසුවේරුව කාව දක්වාම ගිහිල්ලා ඔළු gediyaත් හරියටම හෙල්ලෙනවා. එයා හැම හෙල්ලීමක් පාසාම සෛලක් සලියක් පාසා ඔක්සිජන් ඇතුළට යෑමක් සහ කාබන් ඩයොක්සයිඩ් පිටවීමක් සිද්ධ වෙනවා. සෛල අතර තියෙන වසා ග්‍රන්ථි වල ලොකු වැඩ කොටස රාශියක් සිද්ධ වෙනවා. ඒක නිසා මේ ක්‍රියා නතර වුණොත් ඇඟ ඇතුලේ ඉතින් අරම එකතු වෙන්න පටන් ගන්නවා ලෙඩ වෙනවා අර පරිවෘත්තීය ක්‍රියා නතර වෙනවා හොඳට භාවනා කරගෙන යනකොට මේ পায় තැබීමක් පාස මුළු ඇඟම ව්‍යායාම වෙන හැටි සම්බාහණය වෙන හැටි මේක තුළ ජීව රුධිරය ජීව ශක්තිය ඒ මෙරිඩියන්ස් අනුව ගමන් කරන හැටි Tamanට හොඳට දැකෙනකොට තේනවා අපි මේ එදිනෙදා සීඝ්‍රයෙන් වැඩක් පස්සේ එලවනකොට ඒ නැත්නම් ක්‍රීඩා තරගයක දුවනකොට අපිට කවදාහකත් මේ ඇඟේ සිටින මේ ස්වභාවික පරිවෘත්තීය ක්‍රියාවලිය දැක ගන්න බෑ. ඒක දැක ගැනීම වටිනාකමක් අපිට පේන්නේ නැහැ. අපි හිතන එක දොස්තරගේ ජොබ් එකක් කියලා. ඒ නැත්නම් ටෙක්නීෂියන්ගේ ජොබ් එක තමයි මේ අපේ පරිවෘත්තීය ක්‍රියාවල් අර කඩු කරපම් මේක වැඩි කරපම් කියලා කියන්නේ. ඒ දොස්තරලට කරන්න දොස්තරලා බලලත් නැහැ මේක. බුදුරජාණන් වහන්සේ විතරයි සතහට වන බව දුකට වේදාන. දුස්තරට කවදාකවත් ජාති දුකට බෙහෙත් කරන්න බෑ. ජරා දුකට වේදකම් කරන්නත් බෑ. ව්‍යාධි දුකට වේදකම් කරන්නත් බෑ. මරණ දුකට වේදකම් කරන්නත් බෑ. ඔය අතරමැද පොඩි දෙයක් කරලා තමයි ලොකු බිලක් දාන්නේ දොස්තර කෙනෙක්. බුදුරජාණන්සේ කොටින්ම කිව්වා ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ සංසාර රෝග කොච්චර දඩ මැවුවත් නැතර කරන්න බෑ. ඒක උපදිච්ච හැම කෙනාට ඒකාන්තයි. මේක දකින් නැති වෙන්න තමයි මේ සියලු ශිල්ප සාත්‍ර හොයලා තියෙන්නේ. නමුත් බුදුරජාණන්සේ කියනවා මේ බ්‍රාහ්මණයාට සුමේදට කතා කරගෙන ඔබ කැනපන. කැනගෙන කන බලනකොට වායෝද් කාය නැත්නම් වායෝ පොට්ටබ ධාතුව මේක ඇතුලේ තියෙන මේ සමූහය මේ ඝණය බින්දලා බලන්න පුළුවන් නම් පතුරු ගහලා බලන්න පුළුවන් නම් විෂිතුරු කරලා බලන්න පුළුවන් නම් හොඳට තේරෙනවා මේ වායෝ ධාතුව වැඩ කරන්නේ සජීවී කයකද අජීවී කයද කියලා වායෝ ධාතුව දන්නේ නැහැ. මේ වායෝ ධාතුව සැප දෙන්නවද දුක දෙන්නවද කියලා වායෝ ධාතුවේ මේ කිසිම චේතනාවක් නැහැ. වායෝ ධාතුව වැඩ කරන්නේ ඉස්තු න්‍යායක් අනුව. උඹට පාලනය කරන්නත් බෑ. උඹ ඉතින් ඒව දිහා බලාගෙන අරක හොඳයි කියනවා මේක නරකයි කියනවා. නමුත් ඒ අපි පතන විදිහට වායව ධාතුව අපිට උත්තර දෙන්න බැඳිලා නැහැ. අපිට එකක් කරන්න පුළුවන් වායව ධාතුව වැඩ කරන්න යාට අදාළ ඍතු නියාමයේ අනුව අන්නේ ඍතු නියාමයට අපිට හැඩ ගැහෙන්න නම් පුළුවන්. අන්නේ එතකොට ගැටුම අඩු වෙන්න පටන් ගන්නවා. හැඩ ගැහෙන්න ඉස්තර වෙලා වායව ධාතුව වැඩ කරන්නේ පාලනයකින් තොරව බවත් ඒකට මොනම වෙලාවකවත් ඉසුබුලන්න තරමක් විවේකයක් නැතිනම් තියෙන ක්‍රියාචාලක ශක්තියක් බවත්. ඔබ මේකෙන් මේ ආස්වාසි කියලා ලේබල් එකක් දැම්මට ප්‍රස්වාසි කියලා ලේබල් එකක් දැම්මට එයා ඒ ලේබල් එකට ගැලපෙන විදිහට තරම් විතර වැඩ කරන්නේ නැහැ. බොහොම ශීඝ්‍රයෙන් ඒ සම්තතියක් ක්‍රියා ධාතුවක් ක්‍රියා ශක්තියක් පෙන්වන්න පටන් ගන්නවා. ආනේක දිහා බලහිනකොට තෝන්තු වෙනවයි කියලා අහන්න දෙයක් නැහැ. මෝදොක්කාරය හැදෙනවා. නැව කියන මිනිහට මෝදොක්කාර හැදෙනවා වගේ මෙතෙක්කල් මේ ආස්වාසය කියලා දැකපු එක මෙතෙක්කල් ප්‍රස්වාසය කියලා දැකපු එක මෙතෙක්කල් එසවීම කියලා දැකපු එක මෙතෙක්කල් යැවීම කියලා දැකපු එක මෙතෙක්කල් තැබීම කියලා දැකපු එක මේ වම දකුණ කියලා දැකපු එක අපි දීපු නන් ටිකක් මිස සම්මත වශයෙන් අපි කරන ಉದ್ದೇಶයක් මිස වායෝ ධාතුව දන්නේ මේ එසවීමද ඉන්නේ පයේද දකුණේද කියලා මොනවක්වත් දන්නේ මේකේ හොඳ පැත්තක් තියෙනවා ඒ මොකද්ද? යම් වෙලාවක අපි හිතමු මේක හොරකලාට එන පරියන්කේදී හොඳට මෙහිත සීරු මාරු වෙලා හොඳට මෙහිත සීහෙලා මූණට මූණ දාලා ආශාස ප්‍රසවාසය හොඳට බලහන මේක ඇතුලේ සිදුවෙන මේ පිම්බීම් හැකිලීම් කම්පන චංචල බැලුවොත් ඒකට හිත নিমগ্ন වෙච්ච වෙලාව පේනවා මගේ කය කියලා සීමාවක් හිතේ රැඳෙන්නේ නැහැ වායෝ ධාතුවේ ක්‍රියාකාරකම් නැත්නම් වායෝ කයට හිත ඒක ඉතින් හොඳටම හිතේ නිමක් වෙන්න ඕනේ. ගොඩාක් කල ආසස්වසත් එක සැක නොකර බය නොවි, නිලංකාර නොවි, වක්කාර නොවි බලන් හිටියොත් මේ ක්‍රියාකාරීත්වය විශාල විශ්වයක සිදුවෙන කොටසක් මගේ තියෙන තකතිරුකම හැටියට මේක මම කියනවා මේක මම නෙවෙයි කියනවා. නමුත් ඉන්ද්‍රිය ඥානෙට ඉද නොතබෑ තුඩට ගිහිල්ලා බැලුවොත් එහෙම මරියාදාවක් සීමාවක් ීමක් ධාතු අතර නැහැ. ධාතු නතර කවදාකවත් දේශ සීමා අරගල නැහැ. ඒකේ බුරුම් පණ්ඩිත සානස කියනවා ටෙලිවිෂන් එකක් දාලා ප්‍රෝග්‍රෑම් එක හරියට ගියේ නැත්නම් ටෙලිවිෂන් තිරේ දැන් තියෙන වයින් වෙන්න නිකන් තිත් පැටෙන වෙලාවක් එනවනේ. කෝටි ගාණක් තිත් පැටෙනවා. චංචල ගතියක් පේනවා. ක්‍රියාශක්තියක් පේනවා. දවසක් බලාගෙන කියනවා මේ තිත් එකක් ගැටුමක් ඇති වෙයිද කියලා. කවදාකවත් ගැටෙන්නේ නැහැ. අපි ගැටුණට ධාතුන් අතර මේ උණුසුම සිසිලස දෙකටම අපි තේජෝ ධාතුව කියනවා. අපිට නම් පේන විදිහට උණුසුමද සිසිලස පරස්පර විරෝධී. නමුත් ඒ දෙන්න එකම නමෙන් වෙන්නේ හිටින්නේ. වායෝ ධාතුව කම්පන චංචල වගේම දැරීමේ ශක්තියක් තියෙනවා. මේ මහ පොළොව දරලා තියෙන මහ පොළොව මේ වායව ධාතුවේ. අපි හිතන්නේ කම්පන චංචල සහ දරනොයි කියන එක සම්පූර්ණ විරුද්ධ ධර්ම දෙකක්. නමුත් දෙකටම එක ලේබල් එක තියෙනවා. වැකිරෙන ගති සහ පිටු කරන ගති කියන සම්පූර්ණ පරස්පර විරෝධී ධර්ම දෙකට ආපෝ ධාතුව කියලා කියනවා. බර ගතියටයි හැල්ලු ගතියටයි පාඨවි කියලා කියනවා. සුමුදු ගතියටයි ගොරෝසු ගතියටයි පාඨවි කියලා කියනවා. ඉතින් මෙතෙන් යන තෝන්තු නොවි හිටියේද? මෙතෙක් කල් අපි හිතුවේ තේජෝ ධාතුව කියලා කියන්නේ උණුසුම කියලා කියන්නේ සිසිලසේ සම්පූර්ණ විරුද්ධකාරයයි කියලා. මොකද ඒ දෙන්නට එක නම දාලා තියෙනවා. ඉතින් මේක දිහා බලනකොට ඒ යෝගාවචරයාගේ යම් මමය මම නොවේ කියලා මාන්නයක් තිබුණා නම් ඒකට අභියෝග වෙනවා කියන එක ආන්න දෙයක් නෑ. ඒ වගේම මේකට රුචි වෙනවා මේකට අරුචි වෙනවායි කියලා අපිට කොටස් බෙදා ගන්න පුළුවන් වෙන්නේ. පුද්ගලික தত্ত্ব තියෙනවනේ මේ ඔක්කොම එකට දියවිලා තියෙන්නේ. හැඳි ගෑවිලා ගියාට පස්සේ කැඳවල මුලක් මැදක් අගක් නැහැනේ. කොතනින් ගත්තත් කැඳ තමයි. ඕකේ රුචි කැඳක්. කෙහෙල් කෙහෙල් ගණක් ගත්තොත් එහෙම අපිට මුල් ලැබරින් දුන්නේ නැත්නම් අපි රණ්ඩු කරනවා. අපි වැදගත් පවුලෙන් ආවේ මට ආරාධනා කරේ මට මුල් ලැබරේ දුන්නා. ආවලට මුල් ලැබරේ දුන්නා කියලා රණ්ඩු කරනවා. කැඳ ඇලිගෙන් කොහෙන් බෙදුවත් කැඳනේ. ඒන්නේ වගේ මේ ධාතු පැත්තට ගියාට පස්සේ මා තණ්හා කරන දෙයක් නැහැ. මාන කරන දෙයක් නැහැ. මමයා කියලා නැහැ. ඉතින් මේ தත්වෙට යනකොට මේ යෝගාවචරයට ඇතුල් වෙන ඥාන සම්භාරය සහ පිට වෙන අවිද්‍යා ප්‍රමාණය කලාතුරකින් තමයි දරන්න පුළුවන් වෙන්නේ. ඒක නොදැරිය හැකි මට්ටමකට සිද්ධ වෙනවා. මොකද මේ භාවනා කියන එක ඉතාම බලවත් නැත්නම් මේ විපස්සනා කියන එක ඉතාම බලවත් ආයුධයක්. ඉතින් ඒ නිසා යෝගාවචරයකට හැඩ ගැහෙන්න වෙනවා. මෙච්චර කල් ලිංග, නිමිටි, ආකාර, උද්දේශ වශයෙන් දුන්නේ නිත්‍ය සංඥාවේ ඉඳලා. දැන් මේක සීඝ්‍ර වෙනස් වෙන ක්‍රියාවලියකට අපේ වීර්ය ශක්තියත් සීලා පැහිලා ගියොත් හිත හොඳට සතිමත් වුණොත් අඛණ්ඩ සතියක ඒකට ගැළපෙන යෝනිසෝමනසිකාරය ආවොත් මේ සීක්‍රින් සිදුවෙන ක්‍රියාවලදී ආ විනිශ්චයකින් තොරව ප්‍රතික්‍රියාවකින් තොරව හඳුනා ගැනීමකින් තොරව බලහන හිටියොත් ඒ රූප ධාතු ක්‍රියාවලිය සහ බලීමේ නාම ක්‍රියාවලිය අතර අචිනත ගැනීමක් වෙන්න පුළුවන්. අචිනත ගැනීමක් වෙන්න නම් මේ එකිනෙකා තර්ක කරන ගතිය නැතුව බාර ගන්න ගතිය තියෙන දේ බාර ගන්න ගතිය අවශ්‍යයි. තර්ක මනස මේකට කොහොමඩක්වත් කැමති නැහැ. උබේ පක්ක සම්තිරණ වශයෙන් විචිකිච්ඡා වංචේති. ඥානීය මුවාවෙන් විචිකිච්ඡාව ඇවිල්ලා මේ මෙච්චර ලස්සන gediyak වශයෙන් තිබුණේ කොහොමද මේ මේ සම්තතියක් පාඩපත් උනේ? දැන් මෙච්චර ලස්සනට මේ මම සහ මම නොවේ කියප එක තුල මේ මම සහ මම නොවේ නොවි ගියේ කොහොමද? මේ ඔක්කොම තර්ක කරන්න පටන් අරගත්තොත් ඒ මනස කවදාකවත් අවිද්‍යාව දුරු කරන්නේත් නැහැ ප්‍රඥාවට ඉඩ දෙන්නේත් නැහැ ඒ නිසා භාවනා යන අතර වාරේ යෝගාචරයට නිතරම සිද්ධ වෙනවා මේ අපේ සාමාන්‍ය ලෝකේ අපි පුරුදු කරලා තියෙන මේ තර්කණය සාමාන්‍ය ලෝකේ අපි පුරුදු කරලා තියෙන මේ ප්‍රතික්‍රියා කිරීම සාමාන්‍ය ලෝකේ තියෙන විදිහට ඒකයි මේකයි වෙන්කොට හඳුනා ගන්න ක්‍රමේ සම්පූර්ණ මේ ධර්මයේ විකාශයට හරස් කරනවා ඉතින් ඒක ඇතුළත ප්‍රශ්නයක්. අපි ඒක ධර්ම සාකච්ඡා වලින් තමයි විසඳන්න පුළුවන් වෙන්නේ. බණ ඇහුවට ඒක විසඳෙන්නේ නැහැ. භාවනා කරාට විසඳෙන්නේත් නැහැ. ඉතින් ඒකේ ධර්ම සාකච්ඡා කරන පේනවා මේක විශාල නුහුරුණු පුරුදු ගතියක්. එහෙම නැත්නම් දෙක ගලප ගන්න බැරි සීයෙන් නැති ගතියක් තියෙනවා. මේකේ තමයි ඒ ලෞකික ඥාන වලින් ලෝකෝත්තර ඥානත ප්‍රඥාවට ඉඩ සැලසෙන්නේ. මේක දිහා බලන්න විනිශ්චයකට එළඹෙන්න ඕන කරන්නේ. අපිට තියෙන මේක ලක්ෂ කෝටි වාරයක් බල බල බල බල ඉන්නකොට තේරෙනවා මේ ඍතු එහෙම නැත්නම් මේ උතු නැත්නම් මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය ඇති ඇති පිළිගැනීමකින් මිස කොටු කරලා තර්ක කරලා අල්ලන්න බෑ වෙන විදියකට කියන්න පුළුවන් මේ ධාතු බවට අඩු වුණාට පස්සේ ක්‍රියාවලියක් ධාතු බවට අඩු කරගත්තට පස්සේ හතර මහා ධාතුන් බවට අඩු වුණාට පස්සේ ඒක ඊටාම සමීපයි ශක්ති බවටපත් වෙනවා. මේ ශක්ති දකින්න බෑ. ශක්ති වෙන් කරන්නත් බෑ. ඒ ශක්ති ඉදරන්න කොහොමඩක්වත් ගෝචර වෙන්නේ. ඉදරන්න ගෝචර වෙන පල්ල වෙන්නින්ම සම්දිස්ථානේ තමයි මේක ධාතු බවටපත් වෙන එක. ඒක මේ ශක්තියින් කැටි ගැහිීමක්. ශක්තියින් පිඩුවීමක්. ශක්තියින් ඝණයක් පාටපත් වීමක්. එවැනි ඝණයක් පාටපත් වෙන්නේ නැත්නම් මේ ඉඳුරන්න මේ ශක්තියින් දැක ගන්න බෑ. ඉතින් මේ ශක්තියින් ඝන බවටපත් වීම නැත්නම් අද්‍රව්‍යෙන් ද්‍රව්‍යම වීම කියන මේ සංසිද්ධිය ඍතු නිසා සිදු වෙන්න පුළුවන්. කම්ම හේතු නිසා සිදු වෙන්න පුළුවන්. චිත්ත හේතු නිසා වෙන්න පුළුවන්. ආහාර හේතු නිසා වෙන්න පුළුවන්. ඒ නිසා මේ ලෝකේ තියෙන විශාල ශක්ති වර්ගයක් මේ ධාතු වශයෙන්, ඍතු වශයෙන්, කම්ම වශයෙන්, චිත්ත කම්මජ චිත්තජ උතුජ ආහාරද වශයෙන් මේ සිදුවෙන සිදුවීම මේ මගේම මේ මම යගේ පැවැත්ම මේ වෙනදී මමම ඒක දිහා බලනවයි කියන එක ඒක සිතක් අමානුෂික වැඩක් මා තර්කෙන් කොහොමඩක්වත් අල්ලන්න බෑ ඒ නිසා මේ ධාතු මනසිකාරට ගිහිල්ලා බලනකොට මේ මොනවාක්වත් නැත්තනකින් ඔන්න හුස්ම ඇතුල් වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ ආශ්වාසය සීතල ගිහිලා ඔන්න ආයෙත් ඒක අර අර සංතතියට ගිවිලා යනවා ඊට පස්සේ ප්‍රශ්වාසය කියලා එකක් පටන් ගන්නවා ප්‍රශ්වාසයත් උණුසුම් වෙලා ගිහිලා අර සංතතියට ගිවිලා යනවා අන්තිම බණවට පේන බණ සංතතියයි ප්‍රත්‍යක්ෂය එකකින් වරින් වල රැලි මාලා නගිනවා ආශ්වාස කියනවා ප්‍රශ්වාස කියනවා වම කියනවා දකුණ කියනවා පිම්බෙනවා කියනවා හැකිලෙනවා කියනවා අත උස්සනවා කියනවා අත නමනවා කියනවා මේ මහා මොහොතයි රැල්ලයි දෙක අතර වෙන්කර ගන්න ගතිය. මේක කොහොමඩක්වත් ඉස්සලා හිතුවා විදුහුරු නෑයි කියලා. මේක গুপ্ত දෙයක් කියලා. එහෙම තමයි ඔය අයිසෙක් නිව්ටන් න්‍යාය හැදුවේ. එයා හැදුවේ ද්‍රව්‍යයක් බවට පත් වුණාට පස්සේ. එයාට ඒක විශිෂ්ට ගුරුත්වයක් සහ ගුරුත්වාකර්ෂණයක් එන්නේ ශක්ති ද්‍රව්‍ය වලට පත් වුණාට පස්සේ. හැබැයි ලොකු න්‍යාය ලොකු සොයා ගැනීමක්. නමුත් විද්‍යාවේ තියෙන හොඳ වටකතියක් මේක තිබ්බට නතර වෙන්නේ නැහැ දිගට දිගට හොයනකොට. අයින්ස්ටයින් කාඩ් ගියාට පස්සේ කිව්වා ද්‍රව්‍යයක් ශක්ති වෙන්න පුළුවන් ශක්තියක් ද්‍රව්‍ය වෙන්න පුළුවන් E mc2 කිව්වට පස්සේ අන්න ලෝකෙ තේරෙන පටන් ගත්තා මේ මිනිස්යාට මිනිස්සෙකුට නැති જાති පුදුමාකාර මොලයක් තියෙනවා හැම ස්කන්ධයක්ම ශක්ති වෙන්න පුළුවන් හැම ශක්තියක්ම ස්කන්ධයක් පාටපත් වෙන්න පුළුවන් ආලෝකයේ වේගය වගේ වර්ගයෙන් වැඩි කරලා ගත්තාම බුදුජානකේ බොහෝම කල්ැතුව කිව්වා මේ අද්‍රව්‍යෙන් ද්‍රව්‍යම වෙන්නේ කම්මජ චිත්තජ උතුජ ආහාරද හේතු නිසායි කියලා. ඉතින් ඒක අපිට දිරව ගන්න අමාරුයි. ලෝකේ ශක්ති තියෙනවා. ඒ ශක්ති ටික කර්මජ හේතු නිසා දියසුලි බවට සුලිසුලම් බවට පත් වුණාට පස්සේ ලෝක විනාශක තත්ත්වයට යනවා. එහෙම නැත්නම් විදුලිය බවටපත් කර ගන්න පුළුවන්, හුලං යන්ත්‍රයක් බවටපත් කර ගන්න පුළුවන්, හොඳ පැතරක් යනවා. ඒ වගේම හොල්මනක් තමයි මේ කය කියන්නේ. ඒ ශක්ති ටිකක් පිටු වෙලා සංවිධානයක් ඇති කරන් තියෙනවා. නැත්නම් කර්මජ හේතු නිසා මේක වෙන්නත් පුළුවන්. නැත්නම් උත්තුජ මේ චිත්තජ හේතු නිසා ඒක විද්‍යාවෙන් හොයාගෙන අවුරුදු 100 ගාණක් ප්‍රසිද්ධ කරන්න නැතුව ඉඳලා තියෙනවා. ඒ ශ්‍රෝඩින්ජන් කියන මිනිස්සයා එයා දැකලා තිනවා Schrodinger energy waves will collapse into matter whenever consciousness interact කියලා මනුස්සයා දැනගත්තා. ලෝකයේ තියෙන මේ ශක්තිය විඥාණයට වැදුනට පස්සේ තමයි ද්‍රව්‍යයක් පාටපත් වෙන්නේ. ඒ නැත්නම් ශක්ති ශක්තිමයි. ඒකට අපේ සෙන් බුද්ධ ආගම කියන්නේ මිනිහෙකුට කවදාකවත් ළඟා වෙන්න බැරි තරම් හද්දා කැලයක් කියලා කිව්ව හත් දවසක් ගිහිල්ලාවත් ඉවර කරන්න බැරි කැලයක් මැද විශාල හඳුන් වනාන්තරයක් තියෙනවා කියලා හිතුවා. ඔය හඳුන් වනාන්තරේ විශාල හඳුන් ගහක් කඩාන වැන්නකොට සද්දයක් තියෙයිද කියලා අහනවා. අහන්න කෙනෙක් නැත්තම්. මොන විදිහකට උත්තර දෙන්න බෑ. සද්ද වලට තියෙන්න පුළුවන්ද අහන්නෙක් නැතුව. ඔක තමයි ඔය ෂෝඩින්ජන්ට ඔච්චර තෑගි දුන්නේ. අහන මිනිස්සයා අනුව තමයි සද්දේ සද්දයක් බවට යෝජනා ඉස්තර වෙන්නේ. ඒක නිසා මේ සද්දේ ඇති කරන්නේ ඍතු නිසාද කම්මජසිසාර කියනකට වැඩිය විද්‍යාව විතරන් තිනවා හිත නිසා තමයි මේ සේරම ඇති වෙන්නේ. ඔක බුදුරජාණන්සේ ධම්මපදේ පොත අරිනකොටම මනෝ පුබ්බංගමා ධම්මා මනෝ හිට්ඨා මනෝ යා මනසාචේ පසන්නේන භාසචීවා කරෝතිවා තතෝ නං සුකමං වේති ඡායාවන පායිනිප මේ සියල්ලම මනෝමයයි හිතෙන් තමයි මේවා ඉන්නේ ඉතින් මේ තරමටම අවිද්‍යාව අයින් කරන්න පුළුවන් විද්‍යාව ඇති කරන්න පුළුවන් ඒ බවටපත් වෙනකොට මේකට ටික ටික ටික ටික මේක වෙන්නේ ලුණු ගෙඩියක පොතු අරිනා වගේ තීර්ණ ප්‍රඥාව වැඩි වෙන්න වැඩි වෙන්න තීරණ ගන්නවා අපි මේකේ ඇතුළත නේද මේ සිංහලයි දෙමළයි කියලා එකක් හදාගෙන ගැහණී මිනිහයි කියලා එකක් හදාගෙන ලස්සන එකනයි කැත මිනිහයි කියලා එකක් කියලා හදාගෙන දැනුම එකයි නැති එකයි කියලා හදාගෙන මොන තරම් රණ්ඩුවක්ද මේ ශක්තිය වල ඔය මොනම ලෙවල් එකක්වත් දෙල්ලන්න බෑ. ශක්තිය හුදු ශක්තිය. ඒක නිසා ඔය මයින්ඩ් සයන්ස් කියලා එතන මේ ඉස්සලා කිව්වේ මයින්ඩ් කියන එක මිස්ටික් සයන්ස් කියලා කියන්නේ මෙටීරියලිස්ටික් කියලානේ පටන් අරගත්තේ. දැන් මයින්ඩ් සයන්ස් කියන එකක් හදාගෙන තියෙනවා. මේකෙන් පෙන්වලා දීලා තියෙනවා මානව සත්වයා දෙන්නේ කරගෙන RNA DNA වශයෙන් වෙන් කළ බැලුවොත් 99.98යි ඔක්කොමලා සමානයි කියලා. ඉතාම චුට්ටිටක් 0.02ක වෙනසක් තියෙනවා. ඒකට තමයි මේ කහ මිනිස්සු සුදු මිනිස්සු කළු මිනිස්සු කියාගෙන මේ කන්‍යම් මරණ්‍යම් කියාගෙන රණ්ඩු කරන්නේ සමාන පැත්ම බලලා නෙවෙයි අර ඉතාම පුංචි වෙනස දිහා බලලා. ඒක නොගිනිය හිතනම් පුංචි දෙයක්. කොච්චරද කියනවනම් කියනවා සොක්‍රටිස් එක්ක වාලෙක් ඉන්න චිත්‍රයක් හිතේම වගන්නේ කියලා. සොක්‍රටිස් කියලා කියන්නේ ලෝකේ ඉන්න දැනුම අතින් ශ්‍රේෂ්ඨම මිනිහා සුද්ධට. සුද්ධ යගෙන පටන් අරගන්නේ. වාලා කියලා කියන්නේ ආත්මයක් නැති කවුරු හරි කියන දෙයට කඹරණ එක. මොකද RNA DNA පරීක්ෂණයක් කරලා බැලුවොත් දෙන්නගේ මොනම වෙනසක්වත් නැහැ කියලා කියනවා. අපි මේ ලේබල් එකක් ගහනවා අරූට කතා කරන්න පුළුවන් ඌට ප්‍රකාශ ශක්තියක් තියෙන නිසා ඌට සොක්‍රටිස් කියනවා. අනිත් එකට වාලයි කියලා කියනවා. නමුත් මේ දෙක අතර අපි පටවන නම් මිසක් ධාතු අතරට ධාතුන්ට නම් එල්ලන්න බෑ. ඉතින් මෙතෙන්ට යනකොට තමයි බංකොලොත් වෙනවා. මම යා බංකොලොත් වෙනවා. මාන්නේ දිය වෙලා යනවා. අරකයි මේකයි කියලා කුට්ටි කඩා ගන්න ඕන කමක් නැහැ. හැම එකෙම තියෙන එකයි කියලා. ඒකට කියනවා choiceless awareness කියලා. you are අපි අවදියක් ඇති කරගන්නවා තේරුමකින් බේරුමකින් තොරව. ඒ නිසා යම් තාක් ආගරි හිතේ මේක වෙන්න ඕනේ මේක හොඳයි මේක නරකයි කියලා තේරුම් බේරුම තියෙන තාක් විපස්සනාට සුදුසුෙක් නෙවෙයි. නිසා පටන් ගන්න තීරුම් බේරුම් තැනින් තමයි. කරන කරන යනකොට ඒක තැනකදී තීරණයකට බහිඳ වෙනවා. මේ වෙන දේ බලාන හිටපන් මනින්න කිරන්න ඔබට අයිතියක් නැහැ. මැනපු ගමන් අහුවෙනවා. මොකද බලාන ඉන්නකොට සතිය ගන්නවා කියලා සැක හිතන්න එපා. සතිය කරලා නැහැ. මේ හොල්මනේ මේ විදියට මේ වමෙන් දකුණට මාරු වෙනකොට ආස්වාසෙන් ප්‍රසආසයට මාරු වෙද්දී ඒ මතත් සමාධියක් ඇති වෙනවා. ඒකට කියනවා ක්ෂණික සමාධිය කියලා. ඒකට කියන කණමත්තක් ඨිතික සමාධියල එකම පවතින අරමුණක නෙවෙයි ඒ සමාධිය හිටින්නේ. එකම පවතින අරමුණේ තියෙන සමාධියව කියන සමත සමාධිය කියලා. මේක බොහොම සෙල්ලක්කාර සමාධියක්. මේක බොහොම විප්ලවීය සමාධියක්. මේක බොහොම රැඩිකල් සමාධියක්. මේක තියෙන බව මිනිස්සු දැනගෙන හිටියෙත් නෑ සර්වඥාන්සි කිං කුසල ගවේෂීව මේකට බහිණ දැක්කා. කිං සච්ච ගවේෂිව කියලා බහින තාක්කල්. ඉතින් අපිටත් මේ සරුවච්චන් වහන්සේ කිං කුසල ගවේෂිව බැස්සා වගේ කිං සච්ච ගවේෂිව බැස්සා වගේ භාවනා කරන යනකොට තීන්දුවක් ගන්න වෙනවා අපිට මෙතෙක්කල් ගුරුවරු අපිට කියලා දීපු දේවල් ඇත්තමද අපේ අම්මලා තාත්තලා අපේ ඔළුවට දාපු දේවල් ඇත්තද මේ දේශපාලනඥයෝ අපිට මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් ගිරිය පුම්බගෙන කෑ ගහන්නේ ඇත්තටද මේ ආර්ථික විශේෂඥ විශාල සමීකරණ දාලා අපි මේ දිනු කරලා දෙන්නම් ආර්ථික හදලා දෙන්නම් කියන එකෙන් තියනවාද ගන්න දෙයක්. මේ සමාජ විද්‍යාඥයෝ පෙන්වන අතන දුප්පතුන් නැති ලෝකය කියලා කියන එක හීනෙන් දකපු එකක් නෙවෙයිද? ඉතින් නිසා යහට තීන්දුවක් ගන්න වෙනවා යෝගාවචරණ තීන්දුවක් ගන්න වෙනවා. මේ ඔක්කොම හැඳි ගෑවිලා ගිය ලෝකේ සත්‍ය වශයෙන් බාර ගන්නද නැත්නම් ලේබල් ගාලා මේ ගෑණි මේ මිනිහා මේ දිගුණ එකනා මේ නොදිගුණ එකනා කියන පංගු peeru ආදයට යනවද කියලා. ආන්නේක කටයුතු කරන යනකොට බුදුජානක කියන උද්දුමායිකා කියලා ඒ අවිද්‍යාව අයින් වෙනකොට ඉස්සරහට හම්බ වෙනවා බඩ කුඹන ගෙම්බෙක්. බුද්ධමායිකයි කියලා කියන්නේ ඒ ගෙම්බගේ අටුවා තමයි ඒක විස්තර කතා කරන්නේ. ඒක පොඩි එකෙක්. හැබැයි කේන්ති ගිය ගමන් ඒක බඩ පොම්බ ගත්තාම බැලන්ස් එක නැති වෙලා උඩ පැත්ත හැරෙනවා. ඊට පස්සේ ඕන සතෙක් ඇවිල්ලා ඌ අහුලගෙන කනවලු. ඒ වගේ තමයි මෙන්න මේ තීරණයේදී පුදුමාකාර තරහක් එන්න පටන් ගන්නවා හිතේ. පුදුම ද්වේෂයක් එන්න පටන් අර ගන්නවා. මේ මොකද වෙලා තියෙන්නේ කියලා. මේ ලෝකයා මෙච්චර මේ කෙලකෝටි ගාණක් මිනිස්සු මේ යන රැල්ලක් මේ බුදුරජාණන්සේ පෙන්වන්න හදන දෙයක් අතර බලනකොට අපිට මුල බලනකොට මුලට හේතු යොදලා බලනකොට නුරුස්නා ගතිය තමන් තමන් විවේචනය කරන ගතිය අනුන්ගේ දොස් දකින ගතිය මේ ලෝකෙට වෙලා තියෙන්නේ මොකද්ද කියලා බලනකොට මහා පුදුමාකාර ද්වේෂයක්ම තමයි ඒක. ඒක ඇතුලේ පැහෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ ද්වේෂය මේ භාවනාවේ අවිද්‍යාව අඩු වෙන්න අඩු වෙන්න විද්‍යාව වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මේ ඉඳුරන් ප්‍රණීත වෙන්න වෙන්න වෙන්න හැම තැනකම ඇහැට ගුණක් අටනවා වගේ තේරෙනවා. හැම තැනකම ඝර්ෂණයක් තේරෙනවා. හැම තැනකම දැවෙන ගතියක් තේරෙන පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය මේ දැවෙන ගතිය, මේ තවන ගතිය, මේ ඝර්ෂණය ආත්ම සංඥාවට දාලා බලනකොට අහල පහල ඉන්න ඔක්කොමල පිළිවන් තරහ යනවා. භාවන අරමුණත් එක්ක තරහ යනවා. ගුරුවරත් එක්ක තරහ වෙනවා. එයාට විසුන් නැතුව යනවා. ඉතින් මේ වෙලාවට දරුවචන සඳහන් කරලා තියෙනවා භාවනා මධ්‍යස්ථානක හිටියොත්. ඒ කියන්නේ අමාරු වෙලාවට ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට් එකේ හිටියොත් බේර ගන්න පුළුවන්. නැත්තම් ගෙවල් දොරවල් වල හිටියොත් ලැබුගිනි වලට හේතු වෙන්න ඉඩ තියෙනවා. නැත්තම් ලැබුගිනි උනත් එන්න ඉඩ තියෙනවා ඒ වෙලාවේ. මෙන්න මේ කෝදු උපායාස කියන මේ ගෙම්බා මේ භාවනා කරනකොට එන මේ නුරුස්නා ගතිය නිසා බුද්ධ ආගමට හරියට බයිනවා. මේ නියම විපස්සනාවට බුද්ධ ආගංකාරය බව බයින. මෙතන තමයි මේ සමත විපස්සනා දෙක අතර තියෙන ගැටුම. සමතකාරයට සමත කරන එකට හරි ආසයි. මේ ලෝකේ සාමාන්‍ය ජීවිතය ගත කරන ගමන් පැයක් දෙකක් ඒ සමාධියක ඉඳලා ආයෙත් නැගිටලා ගිහිල්ලා ආයෙ ලෝකේ ගත කරලා ආයෙත්තර සමාධියට යන්න නිකන් යුද්ධ කරන ගමන් තියෙන බංකරයකට රිංගලා විවේක ගන්න ආයෙ යුද්ධයට යන්න වගේ. ඔත් විපස්සනාදී මේ දෙක අතර පෙන්නනවා ඔබ ඔච්චර උගුරට රබේත් ගන්න හැදුවත් මේ දෙක අතර ගැටලීමක් කරන්න වෙනවා. මේ භාවනා ජීවිතය එදිනදා ජීවිතය අතර. එතකොට ඒ කෙනාට මේ දෙක හම්බ කරපු හැම දෙයක්ම ණයක් වෙන්න පටන් ගන්නවා. මෙතෙන් දන්න හැම දැනුමක්ම අවිද්‍යාවක් බව තේරෙන පටන් ගන්නවා. අපි හම්බ කරපු හැම එකක්ම අපිට විරුද්ධව නැගී හිටිනවා. ඉතින් ඒක කරගන්න දෙයක් නෑ මොකද තමන්ම හම්බ කරපු දේ මෙලෝ යකෙකුට කිව්වට තේරෙන්නේ නැහැ. ඒ ඔක්කොටම හිතන්නේ මේ යකාට පිස්සු හැදිලායි කියලා. අනිවාර්යයෙන්ම. ඒක නම් බරක් කරන දෙයක් නෑ. පිස්සු තමයි. නමුත් භාවනා කරලා බලනකොට පේනවා මේකට ඕන තරම් සාක්ෂි තියෙනවා. මේ කෝධ උපායාස දෙක ඇති වෙනවා දකින්න පටන් අරගත්තට පස්සේ ඒ යෝගාවචරයට ධර්ම සාකච්ඡාවක රසයක් හම්බුනොත් එයාට මේකට ගොඩාක් උපකරණ ආයුධ හම්බ වෙන්න පටන් ගන්නවා. තේරුම් අර ගන්නවා මේ උපායාස මේ කෝද මේ තරහ එන්නේ තණ්හා අබුදුජානන්සේ මහානිදාන සූත්‍රයේ පෙන්නනවා සර්වබලධාරී දෙවියන් වහන්සේවත් අල්ලවගෙන මිනිහා වුණියම් කරලවත් ආර්ථික උද්දමනය නිසාවත් නෙවෙයි උඹේම තණ්හාව නිසායි කියන. ලස්සන සම්බන්ධයක් පෙන්නනවා මේ කෝපය ඇතිවීමට හේතු. තණ්හා තියෙන තාක්කල් පරිේෂණ කරනවා අපි. මීට වැඩිය හොඳ ජීවිතයක් මීට වැඩිය මගේ දරුවන්ට හොඳ වෙන තැනක් මගේ රටට හොඳ වෙන තැනක් සඳහා පරිශන කරනවා පරිශන හරි ගිය ගමන් යම් කිසි කෙනෙක් පරිශන හරි ගිය ගමන් එයාට වැඩියෙන් ලාභ වෙන්න පටන් ගන්නවා පරිශන පච්චා ලාභ ඒ ලාභ ලැබෙනකොට මෙයාට ඒක පිළිබඳව ඡන්දයක් පහළ වෙනවා තව තවත් ලාභ උපයන්න ඒ මට විතරයි මේ පරිශනේ හම්බුනේ මට දැන් මේක තේරෙනවා මේක වවාගෙන කන්න පුළුවන් දේ. අන්න ඒ පිළිබඳව ඡන්දයක් පහළ වෙනවා අතවාසිය වැඩි වෙන්න වැඩි වෙන්න. මේ ඡන්දේ නිසා ඡන්ද රාගයක්. ඒ මත් හම්බ කරන දේ මමයි. මගේ දක්ෂකමට මේක හම්බුනේ. ඒ නිසා මේකට අයිතිකාරය මමයි කියනා වගේ ඒ ඇති වෙන දේ ලාභය පිළිබඳව අයිතිවාසිකම් කීම සඳහා ඡන්ද රාගයක් කියනවා. ඡන්ද රාගය නිසා මේකට ගෙවදිනවා. මේක මගේ. මම සොයාගත්ත දේ. මගේ දහඩි මානසික හම්බ කරගත්ත දේ කියලා අජෝසනය කරනවා කියලා කියන්නේ ගෙවැදීමක් ඇති කරගන්නවා. ඒ දේත් එක තමයි හඳුනා ගන්න හදනවා. ඒ අජෝසනය නිසා මච්චරියක් පහන මං වගේ මානසික නොවෙනෙකුට මේක සාධාරණවත් හරි නෑ. මේක යන්න ඕනේ තවත් මං වගේ මහන්සි වෙනකොට මිසක් නැත්තම් මගේ දරුවෙකුට මිසක් ආ ඔක්කොටම යනකොට මසුරුකම එන්න පටන් අර ගන්නවා. ඒ මසුරුකම සාර්ථක මිනිහෙකුට තමයි එන්නේ. ගාන කඩ මිනිනකොට මසුරුකමක් එන්නේ. ගාන කඩ මිනිනතර හිඟන කමක් එන්නේ. මේ මසුරුකම ආපු ගමන් බුදු ජානසෙ කියනවා. මේ මනසයි ඒ තමන්ගේ වස්තුවට ආරස්සාව යොදන්න පටන් ගන්නවා. පච්චරේ පච්ච ආරක්ෂෝ. ඒ ආරක්ෂාව ඉදනකොටම මේ මනස හිතෙනවා මේකට මට නොකිය කවුරුරි අත තිබ්බොත් දඬුවම් කරන්න ඕන. ගහන්න ඕනේ. දණ්ඩ දාන, සත්ත්ව දාන. ඊට පස්සේ ඒ අනුව කෝධ, උපායාස, තුන් තුම් පේසුඤ්ඤං ආදී වශයෙන් අනේක අප්‍රමාණ කෙලස් වෙනවා. තෝ තෝ වරපර කියාගෙන අඬු පුප්පගෙන ගහ බැන ගන්න හදන්නේ තම තෘෂ්ණාව සාර්ථක වෙච්ච තැන තමයි. ඊට පස්සේ ඒක රකින්න ගියාට පස්සේ මේ මනුස්සයාට මේ තමන්ගේ මේක බඩවල කඩන ආපු සහෝදරයා පවා තමන්ගේ අම්මා තාත්තා පවා නුසුදුසු බවටපත් වෙලා මම විතරයි මේ වස්තුවට උරුමකාරය මම කැමති කෙනෙකුට විතරයි කියන්න ඕනේ කියලා එයා හිතනවා මේ මගේ විශේෂ දක්ෂකමට හම්බෙච්ච එකක් කියලා. ඒ නිසා ක්‍රෝධේ වැඩියෙන් එන්නේ ඒ වගේ ජීවිතේ සාර්ථකත්ව වෙච්ච එක නේදලා හිඟන්නට ක්‍රෝධ කරන්න දෙයක් නැහැ. හිඟන්නට දෙන්නේ කවුරු හරි ෂේප් කරන ගියක් හරි හම්බ කරන එක විතරනේ. ඒ නිසා භාවනාවත් හරියන්න හරියන්න භාවනා පරිශ්‍රණය හරියන්න හරියන්න තාමත් අර හිතේ තියෙන තණ්හා මාන දිට්ඨි නිසා මේ හරි ගිය භාවනාවට කවුරු හරි කහිනකොට දත්ත කාලා මැරෙන්න හිතෙනවා. කවුරු හරි හයියෙන් දොරාවේ බහනකොට යකෝ මීයක්ෂයා බලමු මෙතෙන්වත් ඇවිල්ලා හයියෙන් දොර වහනවනේ කියලා. ඉඳ ගන්නකොට එමෙහිට ඉඳ ගන්න බැරිද? මේක ඇවිදිනකොට මේ මහ බලවකයි මහිකාන්තාව හෙල්ලෙන්න වගේ දාන්න හදන්නේ කොහේ? එමෙහිට යන්න බැරිද? මේ වෙනදා හත්ත පහකට ගණන් ගන්න නැති දේවල්. පුදුමාකාර තරහක් යන ඕස්ත ළඟින් මැත්ත යන්න බෑ. හැබැයි මේ භාවනා දියුණුවක් මේ. මේක භාවනා දියුණුවක්. ඉතින් මේ හම්බෙන ගෙම්බා මෙච්චර කලොත් හිටියා පොම්බගෙන හිටියේ නෑ. දැන් පොම්බපු ගමන් ඌට යහ ගන්න බැරුව යනවා කට උඩට හරවගෙන අද්ද උඩට දාගෙන ඉතින් බලනිනවා. ඉතින් ඕන කෙනෙක්ගේ ගොදුරට ලක් වෙනවා. ඒක නිසා මේ අසත්පුරුෂ ගති සාර්ථකත්වයේ හරහා එන දේවල්. ඒ නිසා අටුවචාන් වහන්සේලා සඳහන් කළා තියෙනවා. මේ භාවනා ජීවිතයේ හම්බෙන මේ ගති ඊටාම පින්වත් ඊටාම සාර්ථක යෝගාවචරයකට වෙන්නේ. ඒ යෝගාවචරය එක ඉක්මවන්න ඕන දෙයක් බව තේරුම් ගන්න. මේක හමු නොවි ගියට අපේ ගමන පන්නරේ හිටින්නේ නැහැ. සාර්ථකත්වයක් එන්නේ නැහැ. ඒ නිසා යෝගාචරය පුරුදු කරන්න වෙනවා. මගේ භාවනා හරියාගෙන යනකොට මගේ ඇහැට කුණක් වැටෙනකොට වගේ මේ ඉඳුරම් ප්‍රණීත වෙනකොට වෙනද නොදැක්ක කාපට් එක යට තියෙන දූ දූවිලි ටික පේන්න පටන් ගන්නවා. ඒක මේ ඉන්ද්‍රයන්ගේ ප්‍රනීත භාවය නිසා වැඩි විස්තරයක් පෙනීමක්. නමුත් ඒක හරියට හසුරව ගන්න බැරි වුණොත් නුරුස්නා ගතිය වැඩි වීමක් වෙනවා. ඉතින් ඒකට මම ඔය ඉස්සරත් කියලා තියෙන මේ කතාව යුනිවර්සිටි එකේ ඉඳලා දෙක දවසක් වැකේෂන් එකෙන් පස්සේ ආවම හැම එකම මල්ලක් කතා අරගෙන තමයි එන්නේ. ඊට පහුවෙන්ද මුළු සෑපුරා එක එක තම තමන්ගේ මල්ල දිගාරි ගන්නවා. ඉතින් පච කියනවායි කියලා කියන්නේ කුප්පිය පුරවනවායි කියනවා, පච ගහ කියනවා, එක එක එක එක දේවල් කියනවා. විශ්වවිද්‍යාලේ හම්බෙන ප්‍රධාන දැනුම ඔච්චරයි වෙන්නේ. ලෙක්චර් රූම් එකේ හම්බෙන්නේ පච. ඔය යාළුවෝ දෙනවා අනේ මේ කට කතා ඔක්කොගෙම දැනුම දෙනවා ඉතින්. ඒක තමයි විශ්වවිද්‍යාලේ හම්බෙන ලාභය. ඉතින් ඒක කියනවා මේ අපේ භාවනා නම් මොනවක්වත් නැහැනේ. අපේ අම්මා භාවනා කරන්න යනවා මේ පන්සලට. අම්මා කරන්නේ මෛත්‍රී භාවනාව කියලා. තව හිටියව උඹ දන්නේ කොහොමද අම්මා කරන්නේ මෛත්‍රී භාවනාව කියලා. අම්මා කියලා භාවනා කරනවා කියන. මොකද අපි අපි ඒ කාලේ කිසිම ආගමක් ධර්මයක් තිබුණේ නැන්නේ. මෛත්‍රී භාවනා කරලා ආපු දවසේ අම්මට හරියට තද වෙනවා. ඒක එතකොට අපි දන්නවා ඒක පන්සලේ කරලා තියෙන මෛත්‍රිය කියලා. මෛත්‍රී භාවනා කරන මිනිහට නොකරන මිනිහට වැඩිය තද වෙනවා. විපස්සනා කරන මනසට ඒකේ ඩබල්. ඒකයි බුදුහාමුදුර කියන්නේ අරඤ්‍යගතෝ ආරුක්ක මූලගතෝ අසුඤ්ඤාකාරගතෝ කියන්නේ gedara මිනිසුන්ට බුදියන්න දීලා ඔබ පැත්තකට වෙයන් කියන. ඒකවත් තේරෙන්නේ අපේ යෝගාවචරින්. අර අර කීති කියාට පස්සේ gedara මිනිසුත් එක්ක ඉතින් ටෙලිවිෂන් එක දැම්මත් කේන් කියනවා. රේඩියෝ එක දැම්මත් කේන් කියනවා. දොරක් අහුවත් කේන් කියනවා. ඒ දොස්තර මහත්තයෙක් ඇවිල්ලා මට කියනවා මේ ඔබ වහන්සේ කියව නිසා මම ওই හැම ඉරියව්වෙම වගේ සතිය පවත්තන්න මේ උනන්දු වුණා කරත හැකි මාත් මට දැන් ගෙදර යන්න මෙපා වෙනවලු මේ දරුවෝ දෙන්න ඉන්නම දිනැතුළු කරදර කරනවලු මම දැන් භාවනා කරන්න ඉස්සෙල්ලා දරුවෝ දෙන්න හොඳයි නේද කියලා අපෝ හොඳයි ඒක තමයි මට තියෙන එකම වස්තුව දැන් භාවනා කරන්න පටන් ගත්තට පස්සේ යම පල්ලුවා පෙන්වන්න බෑ වයිෆ් පෙන්වන්නත් බෑ තමන්ම ගෙදර ගෙනාව ටෙලිවිෂන් එක පෙන්වන්නත් බෑ තමම මාසෙකට ලයිසන් අරගෙන තියෙන රේඩියෝ එක පෙන්වන්නත් බෑ. මම දැන් මේ මොකද වෙලා තියෙන්නේ කියලා. නෑ මේ මිනිස්සුන් කිසිම හැංගීමක් නැතුව භාවනා කරනවා. මම කිය යකෝ තොටයි හැංගීමක් නැති. තෝ ඒකේ දරොයිට ගනින් හිටියන්නේ කිසි කරදරයක් නැති. මේ දැන් මොකද වෙලා තියෙන්නේ? මේ මිනිස්සුන්ගේ වැරද්දක් නැහැ. උඹනේ මේ හිත පිරිසුදු වෙලා තියෙන්නේ. උඹ ඕක හරහා යන්නේ නැතුව ඔය පිඹුවාට බඩ මල්ලිගේ ගෙම්බගෙන හැඩ කියලා තියෙන ඔය බඩ පොඹකෝ ගෙම්බා කලිමුත් ඉඳලා තියෙනවා. දැන් බඩ බොම්බල විතරයි තියෙන නිසා ඔක හරහා යන්නේ නැතුව එහෙම නැත්නම් කාමච්ඡන්දය අයින් කරලා පස්සේ එන ව්‍යාපාදය අඳුනගන්න නැතුව අපි මේ ලෝකෙට හේතු කරන්න හදනවා අරයට හේතු කරන්න හදනවා ටෙලිවිෂන් එකට හේතු කරන්න හදනවා ඒකෙන් පේන්නේ අපි ආත්ම සංඥාවක් දාලා කාට හරි හේතු කරන්න හදනවා බුදු ඥානවත් කියනවා සත්‍යේ උප්පජ්ජති කෝපං රතං භන්තං වධාරේ ඔබට ක්‍රෝධයක් ඉපදුනා නම් පාරෙන් පිට යන්න හදන රතයක් හෙලකට වැටෙන්න ඉස්සෙල්ලා යම් ආකාරයකින් බ්‍රේක් හරි ක්ලච් හරි මොන මගුල හරි පාගලා නතර කරගන්න හදන මිනිහට නම් මම ඩ්‍රයිවර් කියනවා. එහෙම නැතුව මේ වාහනේ පෙරලා ගත්තට පස්සේ ඒක නිකන් රුක්කානම් අල්ලන එක විතරයි. ඌට ඩ්‍රයිවිං බෑ කියලා බුදුහාමුදුරු කියනවා. සත්‍යේ uppajjati kopa kodhang ratang bandhang vadhare. සෝ eh, ඒ මනසට රතාචාර්ය කියලා මං කියන අනිත් එක නිකන් තෝන් ලනු අල්ලනෙමු විතරයි කියලා. ඒ නිසා මේ ක්‍රෝධය මතු වෙනවා. ඒක ස්වභාවයි. භාවනා කරනවා කියලා අඩු වීමක් වෙන්නේ නැහැ. වැඩි වෙන්න පුළුවන්. ඒක හොඳ රෝග ලක්ෂණයක්. එහෙම නැත්නම් බෙහෙත් ගන්න බවට ලකුණක්. අන්නේ වෙනකොට යෝගාවචරය දැන් ආස්වාසේ පටන් ගන්න හැටි බලන්න යම් ගුරු ආස්වාසේ ඉඳලා පටන් ගන්න හැටි බලන්න යම් ක්‍රමසාවිදි ඉගෙන ගත්තා නම් මේ ක්‍රෝධයත් එහෙමමයි ඉතාලම එහෙම ඊට පටන් ගන්නෙ යම් මට්ටමකට ආවට පස්සේ ඒක විනාශක ධර්මයක් බාටපත් වෙනවා. ඒක නිසා උඹට සිද්ධ වෙනවා මේ ක්‍රෝධේ නැවත නැවත ඉන්න ඇරලා මේක මෙච්චර පුම්බණ්ඩ ඉස්සර වෙලා මෙච්චර උපායාසයක් බාටපත් වෙන නිසා කොතනද තිබ්බේ? බලනකොට තියෙනවා ඒක මේ ඇතුළෙම තිබිලා තියෙන්නේ. ඒක ඊටත් දෙය තුනේකින් ඇවිල්ලා තියෙනවා. ඒක ඊටත් දෙය තුනේකින් ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා මේ පමාව නිසායි ක්‍රෝධය දරා ගන්න බැරිලා තියෙනවා. අප්‍රමාදීව කෝද හැදිවෙන හැටි දැක්කනම් ඕනම <clears throat> දැල්ලක් නියපොත්තෙන් කඩන්න පුළුවන්. ගහක් පාටපත් වුණාට පස්සේ පොරවක් ගන්න වෙනවා. නිසා ක්‍රෝධය පිළිබඳවත් කියන්න තියෙන පමයි නම් ගිනින හොදාගෙනවත් නිවන්න බෑ. පටන් ගන්නකොටම දකින්න නම් ක්‍රෝධයත් එක්කම වැඩ කරන්න ඕනේ. එනේන ක්‍රෝධේ දැන් දකින්නකොට හොඳටම කේන්ත ගිහිල්ලා බැනගෙන රණ්ඩු කරගෙන අනාගෙන ගහගෙන තියෙන්න පුළුවන්. නමුත් ඔය ක්‍රෝධය gediya පිටින් එන එකක් නෙමෙයි. විපස්සනායේදී තියගෙන තබාගත යුතු මූලික දැනුම තමයි මේ ලෝකේ කවමදාකවත් එකවර සිද්ධ වෙන දේවල් නැහැ. හැම එකක්ම හිමීට ඇවිල්ලා ලොකු වෙනවා. ඒ නිසා ලොකු වුණාට පස්සේ දන්නවනම් ඒකේ අදහස පමාව. එහෙමනම් අපිට තියෙන අභියෝගය මොකද්ද? අප්‍රමාදීව මේක හට ගන්න හැටි බලපං. ඒකට තමයි කියන්නේ සත්‍යයේ uppajjati කෝධං රතං භන්තංව ධාරි දැන් රතේ භ්‍රාන්ත වෙලා තියෙන්නේ ස්කිට් කරනවා කඩාගෙන යන්න හදන්නේ මේකට රතේට බැලලා වැඩකුත් නැහැ ස්කිට් කරලා ගියොත් උඹත් බෙල්ල කඩා ගන්නවා ඒ නිසා මේ බවට මේකට හේතු වෙන තණ්හාව නිසායි පරිේශන තෘෂ්ණාව වෙන්නේ පරිේශන සව හරි ගියාමයි ලාභේ එන්නේ ලාභේ ආවට පස්සේ තමයි ඒක පිළිබඳ ආසාව එන්නේ. ඊට පස්සේ තමයි දිගින් දිගට දිගින් දිගට මේක යන්නේ. ඒ නිසා මේ තෘෂ්ණාව තියෙන තාක්කල් අපිට පේන තෘෂ්ණාව ක්‍රෝධේ සම්පූර්ණ අනිත් පැත්ත කියලා. නමුත් මේ දෙන්න අතිනත අරගෙන ඉන්නේ. තණ්හා වැඩි වෙන්න වැඩි වෙන්න ක්‍රෝධේ වැඩි. ක්‍රෝධේ වැඩි වෙන්න වැඩි වෙන්න තණ්හා වැඩි. ඉතින් ඒක නිසා මේ දෙන්න හුරස් වෙලා තිබුණාට සර්වඥාන්සේ සංසාර බන්ධනේ වෙනකොට තෘෂ්ණාව එකම හේතුවට පෙන්වුවාම තෘෂ්ණාව කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා තුනකට කඩලා පෙන්නනවා. විභව තණ්හා කියන්නේ ද්වේෂය. කාම තණ්හාව කියන්නේ නම් ආසාව. භව තණ්හාව කියලා කියන්නේ ඒ භව Taman කියන සැප ඔක්කොටම දෙන්න හදන දරුවන්ටයි යන යන තැනයි හෙටයි අනිද්දයි බවාගෙන කණ්ඩා දෙනවා. අපි හිතන පුළුවන් වෙයි කියලා. නමුත් ඒ Tamanගේ ඉඳුරන් ටිකවත් පිනව ගන්න බැරි එකේ මේ දරුවන්ටයි ඔක්කොටම දෙන්න හදනකොට බාධා රාශියක් එනවා. නොහැකිතාව ආශයක් වෙනවා. අර එන හැම නොහැකිතාවයකම ද්වේෂයක් පහළනවා. මේක වනසන්න ඕනේ. මම මේ අහිංසකව වැඩක් කරන්නේ මේ දරුවන්ට හම්බ කරන්නයි, ජාතියට හම්බ කරන්නයි, හෙටට කීයක් ඉදිරි කරන්නයි. ඒකටත් හරස් කපන එක කියලා අර තණ්හා වැඩි තරමට මේකට බාධා කරන එක නත් එක ද්වේෂයක් වෙනවා. ඒ නිසා මේ පෙරලිය, මේ තණ්හාව ද්වේෂය බාට පෙරලෙන තැන හරිම මායාකාරයි. හරිම මායාකාරයි. අන්නේ බව දන්න නිසා දරුවචන සඳහන් කර තිනවා මේක ආහාරගෙන යනකොට එක තැනකදී මට මේ ගෙම්බ හම්බ වෙනවා. කෝදුපායාස කියලා කියන්නේ නුරුස්නා ගතිය හරහා. තමන් තමන් විවේචනය කිරීම හරහා, අනුන්ගේ දොස් දැකීම හරහා. ඇයි මේ ලෝකෙ මේට වැඩිය ලස්සනට පිළිවෙලට කරන්න බැරි කියලා ඉතින් මේකට දඟලන්න හදනවා. බැලුවොත් මේ කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ කියලා එක්ක තණ්හාවේ, එක්ක මාන්නේ, එක්ක දිත්තේ. අපි අනුන්ගෙන් අහන්න ඕනේ අනුන්ගෙක සාකච්ඡා කරන්න ඕනේ මේක කරන්න ඕනේ නමුත් කවදා හරි දැනගන්න ඕනේ මේ ක්‍රෝධය පහළ වෙන්නේ තණ්හා වගේ මේකකින් නැත්නම් තණ්හාවෙන් ආන්න එක දන්නේ නැති වුණොත් මේකට කිය මේක අස්ථාන කෝපයක් පාටපත් වෙන්න පුළුවන් ලෝකේ තියෙන තා කායික මානසික රෝග ඇවිල්ලා තියෙන අස්ථාන කෝපය ඕනම වෛද්‍යවරයෙක් දන්නවා රෝග ඇති වෙන්න හේතුව අස්ථාන කෝපේ ඉස්සල්ලා හිතුවා පොඩි පොඩි රෝග දෙක තුනක් හදලා මේ මානසික රෝග කායට බලපාන්නේ කායික රෝග වෙනයි මානසික රෝග එකයි කියලා. ඉස්සලා කිව්වේ ඇදුම හැදෙනකොට මානසික අසහනයක් නිසා තමයි ඇදුම හැදෙන්නේ කියලා ඔන්න සයිකෝසොමැටික් කනෙක්ෂන් එකක් ඒවා. දැන් ඕනම කෙනෙක් දන්නවා හැම රෝගයක්ම සයිකෝසොමැටික් කියලා. ඒකට හේතුව අස්ථාන කෝපය. ඉතින් මේ අස්ථාන කෝපය ස්ථානගත කරලා හරියට ඒක දැක ගන්න පුළුවන් වුණොත් මේ තමන්ම තමගේ වලිය තමන්ගේ වලිය හපා ගන්න ගිහිල්ලා ඇති කරගත්ත දෙයක් මේක වෙන්නේ කියලා. දකින්නකොට තේරෙන පටන් ගන්නවා අපි මේක දැක්කොත් මේ ක්‍රෝධය, පරස්කප්පන ගතිය, හැප්පෙන ගතිය, ප්‍රතික්‍රියා කරන ගතිය ඒක දැක්කට පස්සේ Taman තරව බලධාරී දෙවි කෙනෙක් වගේ හිතෙනවා. මේ සියල්ලම වෙන්නේ මගේ මෝඩකම නිසා. ඒ නිසා කාටවත් දොස් කියලා වැඩක් නැහැ. මම්මයි ඉන්දිය සංවර කරගන්න ඕනේ. මම්මයි බයලජ්ජා වැඩි කරන්න ඕනේ. මම්මයි ශීලවන්ත වෙන්න ඕනේ. ඒක මේ සීතල ගතිය හරහා ඉන්දිය සංවරය හරහා බයලජ්ජාව හරහා ක්‍රෝධය ඇති නොවීමට කටයුතු කරන්න පුළුවන් මෙතන අවස්ථා දෙකක් තියෙනවා එකක් තමයි චින්තසංතානයේ දැනට ඇවිල්ලා තියෙන පහප කකුසල ධර්ම දැනගෙන නතර කිරීම. ඒකට කියනවා සතියෙන් කරන කෘත්‍යය කියලා. ක්‍රෝධය ආවට පස්සේ දැනගන්න. දැන් මේ පැලහිනවා. දැන් දවනවා. දැන් තවනවා. ආ මේක මෙතෙන්ද වෙනකන් ඇවිස්සුනේ මම මේක බෝ වෙන හැටි දැකපු නැති නිසානේ. ඒ නිසා මම තවදුරටත් මේක වඩනවා වෙනුවට මේ අප්‍රමාදයේ තා දැන් ප්‍රමාදයේ තා ක්‍රෝධය අතර සම්බන්ධතාවය බලන්න ගත්තොත් එයා ඊගාදාසේ කෝපේ එනකොට මෙච්චරම බඩපුම්බන් ඉස්සලා ගෙම්බ අල්ලගන්නවා. ඒකට කියනවා සතිය කියලා. ඒකට කියනවා uppannānaṁ pāpakānaṁ akusalaṇaṁ dhammānaṁ න උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගණ්ණාදී පදාති. ඒක තමයි තපත කියන්නේ. මේ තමයි යෝග ජීවිතය කියලා කියන්නේ. මේ තමයි Brahmacharya ජීවිතය කියලා කියන්නේ. ක්‍රෝධ නොවීම නෙවෙයි. ක්‍රෝධය එන්නේ මොකද හේතුව නිසා නේද? නමුත් මෙච්චර අමාරු වෙන්නේ ප්‍රමාදේ නිසා. මම මේක අප්‍රමාදීව අල්ලන්නේ. යම් දවසක මේ යෝගාවචරයා දන්නවනම් දැන් මගේ හිතේ ක්‍රෝධේ නැතයි කියලා. එයා ඊට පස්සේ වැඩ කඩලු ගන්න ඕනේ. අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරපති චිත්තම් පක් ගන්නාති වදායි. නෝපන් කෙලස් නෝපන් ද්වේෂය නැවත නොයිපද වීම සඳහා කෙලස් උපතනා පරිසරයෙන් අයින් වෙන්න කියනවා. පාප මිත්‍ර සේවනයෙන් අයින් වෙන්න කියනවා. අරණ්‍යගත වෙන්න කියනවා. රුක්ඛ මූලගත වෙන්න කියනවා. ශුන්‍යාගාරගත වෙන්න ඕන. නැත්තම් ආයෙසරක් ගිහිල්ලා හොදෝද මඩේ දැම්මොත් ඒ නෝපන් කෙලෙස් නැවත උපදීමේ ශක්තිය නොවැළැක්වීම නිසා, වීරිය නොකිරීම නිසා ඒ යෝගාවචරයට අර අලුතෙන් පුච්චලා හදාගත්ත හේනක වෙලාවට ඇට දැම්මේ නැත්තම් තනකොළ ඇට බොහෝම ජයට වැවෙනවා. වැස්ස බහපු ගමන් තනකොළට වැවෙනවා. ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ මේ සරු පොළවේ තනකොළ වැවෙනවා වැඩි. ඒ නිසා ඒ සරු පොළව ආරසා කරන්න නම් අපි විරිය සංවරය ඕනේ. ඊට පස්සේ සති සංවරය ඕනේ. මෙන්න මේක කරනකොට ඒ යෝගාවචරයට පුදුම හැම සිද්ධියකදීම හැම පුංචි පුංචි කටයුත්තකදීම විශාල සදාචාරාත්මක වගවීමක් වෙනවා. ඒක ඇත්තටම බලනකොට මෙතෙක් කල් තිබුණු ප්‍රස්තාවල් අඩුවීමක් වගේ පේන්නේ. මොකද ඒකේ సౌందර්යය තියෙන මේක තමා විසින් ඇති කරගන්න තමා විසින් පනව ගන්න සදාචාරාත්මක වගවීම. බුදුරජාණන්සේ කවදාකවත් සදාචාරත්ව වගකීම අපට පවරන්න යන්නේ නැහැ. යේසුස් වහන්සේ පැවරුවා. අන්‍ය නාගයන් පැවුණා ඒගොල්ලෝ කිව්වා පණක් කියලා මේවට. අණක් සහිත පණක්. බුදුරජාණන්සේ අණක් නැති පණක් පනවලා කිව්වා මෙන්න පුතේ දෙල්ලම. ඔබට ඕනේ නම් මේක මත නොවීම සඳහා එකක් වැට බැඳපන් පිරිසුදු චිත්ත සංතානේ පිරිසුදුම වත්තාගෙන යාම සඳහා කෙලෙස් නොයිපද වීම. ඊට පස්සේ ඒතිෙදිත් කෙලෙස් එනවනම් විශේෂයෙන් මේ ක්‍රෝධ උපායාස දෙක ඒක මෙච්චර මෝරන්න හේතුව මේ ගිම්බ මෙච්චර බඩපුම්බන්න හේතුව පමා වෙලා අල්ලපු එක මේක නැවත නැවත බලලා අමා නොවීමට යන්න පටන් අරගත්තොත් ඒ කලාව ඒ ඒ ඒ ඇබ්බැහිය ලෝකේ තියෙන මිහිරිම පුරුද්දක් බාටපත් වෙනවා. හැම තමන්ගේ වෙන අත්තරත්තක බලලා කිපෙන්න යන්න ඒක එතනින් නතර කරනවා. විච ගාම නතර කරලා බලනවා. මට මෙච්චර මේක මෝරන්න මම මොන මොන විදියෙ පමාවල් කරලා තියෙනවද මොන මොන විදියෙ ලැජ්ජ බය නැති වෙලා තියෙනවද මොන මොන විදියෙ ඉන්දිය සංවරය අඩු වෙලා තියෙනවද මොන මොන විදියෙ සීලය අඩු වෙලාද බැලුවොත් 100%ක්ම විස්තර කරන්න පුළුවන් කිසිම গুপ্তකමක් නැහැ එතකොට Tamanට ලැජ්ජාවක් එනවා බයක් එනවා ඒ වුණා தත්ත්වය Tamanගේ පාලනය යටතේ බව නැත්නම් දැන් Tamanට ආධ්‍යාත්මික පිටකොන්දක් තියෙන බව අල්ලපු ගෙදෙට්ට ඇඟිලි දික් කරනවා කාටවත් කියන්නත් ඉසරපසර නැතුව මේක විසඳන්න පුළුවන් බව තේරෙනකොට බුදුරජාණන් වහන්සේ කරේ යන ගෞරවය ධර්මයේ තියෙන නෛර්යානිකත්වය යෝගේ මේ දේ කරලා අපිට වැඩි භාවනාන් ඉදිරියට ගිය කෙනෙක් කොච්චර මේ පරිප්පුව කණ්ඩායම්ද කියන එක අපේ પરම්පරාව ඒ වගේ මේ සීලයක් වගේ දෙයක ආරස්සා වීම හරහා වෙදකමට වැඩිය මේ හෙදකමේ තියෙන වටිනාකම තේරෙනකොට මේ මනුස්සයා ගොළු වෙනවා මොකද ලෝකයේ තරම්ම දුස්සීලයි ලෝකේ තරම්ම ඉන්දිය සංවරයක් නැහැ. ලෝකේ තරම්ම ලැජ්ජ බය කැප කරනවා. මේක ලැජ්ජ බයට තකන්නේ නැහැ. අද ඉස්කෝලවල උගන්වන්නේ මොච්චරයි. පත්තරවල තියෙන්නේ මොච්චරයි. ඉතින් ඒකේ මේ මහමුදට වැට චිමිනිය කය කොහෙන් ගොඩ එන්නේද? අසරණ ගතියක් තේරෙනවා. Taman අරසා වෙන්න හැදුවත් මේ ලෝකේ අසරණ ගතියක් තේරෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් අපිට සර්වඥතා ඥානෙ නැති නිසා පුළුවන් තරම් තමන්ගේ දේ අරසා කරගෙන කිට්ටුවට එන කෙනාට අහන කෙනාට දන්න විදිහට දෙන්න අමාරු ඒ වුණාට මේ දුෂ්කර දේ දෙනවා දුක්ඛං දදාති දුද්ද දන්ද දාති දුක්ඛං කරෝ තේ මනුස්සයා ඒ වගේ භාවනා කරන්න එන කෙනෙක් වෙනුවෙන් කළ හැකි උපරිමේ කළ දෙනවා දුක්ඛමං කමති මේ කියන්නේ ගම ලෝකේ අන්නව නිඳා කරනවා. මෙච්චර මිනිස්සු මේ ගෝෂෝ එකට ලෑස්ති වෙද්දී මෙච්චර මිනිස්සු බයලජ්ජා නැතුව වැඩ කරලා ඉන්දිය පිනුවිට යද්දී මේක යක්ෂයෙක් විතරක් මේ අනම්මනම් කතා කරනවා මෙයාගේ වයර් මාරු වෙලයි කියලා ලෝකේ ඉන්න ඔක්කොම කොනහනවා. ඒ ඔක්කොම ඉවසලා තමයි කටයුතු කරන්නේ. නැත්තම් මේ අවුරුදු 2600ක් මේක ඉන්නේ. ඒ නිසා අර පුංචි ක්‍රෝධයක් ඇවිල්ලා ඒකම ආහාර කරගෙන ඒකම අමුද්‍රව්‍යයක් කරගෙන ඒකටම ක්‍රමසහ විදි හොයන්න කටයුතු කරන මේ යෝගාවචරකර ඇතුළට නැමෙන ගතිය ඔත කට ඇරලා කියන්න බුලන් තපස කියලා. ඔකට කියන්න බුලන් Brahmacharya කියලා. ඔකට කියන්න බුලන් යෝගාවචරය කියලා. එයා දැන් යෝග වෙලා ඉන්නේ. පිටි හොයන්න යන්නේ හේතු කරන හොයන්න යන්නේ හේතු කරන හෙව්වොත් එයා දන්නවා ලක්ෂයක් හේතු කරන කියන කුල නමුත් එතකොට වෙන්නේ මොකද්ද මානසිකත්වයේ බංකොලොත් වෙනවා ආධ්‍යාත්මේ බංගලක නෑ මේක සියල්ලටම මම වග වෙනවා ලැජ්ජ වෙලා බය වෙලා වහකණ්ඩ නෙවෙයි මම හෙට මෙච්චර අමාරු වැඩට දෙනතු අල්ලනවා කියලා දැනගන්න නම් ඒක නම් ඇත්ත වශයෙන්ම වෙන්නේ අනාගාමී වුණාට පස්සේ පූර්ණත්වයකටපත් වෙන තර රහත් වුණාට පස්සේ දැන් මෙතෙන්දිම මේ භාවනා ගමනදී මේ ගෙම්බ හම්බ වෙනවා ගෙම්බ හම්බ වීම කායවත් වූ නියමක් නෙවෙයි තමන තියෙන කඩින් පරීක්ෂණයක් කියලා යෝගාවචරයට හැකි සංඥාව ආවොත් කෙනෙක් කරන හැම කෙනෙහිලක්ම තමන්ගේ භාවනාවට දියුණුවක් වෙනවා. කේමනාදා දින කාලේ කියනවා මේ මුළු ලෝකෙම තියෙන්නේ මට මෛත්‍රිය උගන්වන්න කියලා. ලෝකේ හදන එක නෙමෙයි කර්මය. ලෝකේ හදන එක නෙමෙයි වැඩේ. මේ කෙනෙහිලක් එනකොට ඒක දැනගෙන ඒක බෝ වෙන්න දෙන්නේ නැතුව ඒක ඇතුළට දරාගෙන ඉවසා කටයුතු කිරීමට කියන දින හොඳ සස්පෙන්ෂන් තියෙන කාර් එක ෂොක් ඇබ්සෝබර් එක වගේ. ෂොක් ඇබ්සෝවර් කරන්නේ වලක වැඩිච්ච ගමන් රෝදේ මගීන්ට දැනෙන්න දෙ නැතුව ෂොක් එක ඇතර ඇඟට ගන්නවා. කිසිම චෝදනාවක් කරන්නේ නැහැ. එක යෝගාවචරයක් කියනවා නම් ඒක gedaraක. ඒ gedara සැනසෙච්ච gedarak පාටපත් වෙනවා. නිබ්බුතානෝන සාමාතා නිබ්බුතානෝන සාපිතා නිබ්බුතානෝන සානාරි යස්සායන් ඊදිසෝපති කියලා බුදු වෙන්න ඉස්සරලයි ගසාගතු මේ දැක්කේ සිද්ධාර්ථ කුමාරයා පාරේ යනකොට අනේ මෙවැනි දරුවෙක් ඇති අම්මා කෙනෙක් සැනසෙනවා. මෙවැනි දරුවෙක් ඇති තාත්තා කෙනෙක් සැනසෙනවා. මෙවැනි භාර්යාවක් ඇති මෙවැනි පිරිසෙක් ඇති භාර්යාව සැනසෙනවා. මොකද ඒ ඔක්කොම දුක්, ඒ ඔක්කොම කරදර දරා කියා ගන්න මිසක කට්ට හොල්ලන්නේ නැහැ. අභිවදනය කරන්නෙත් නැහැ අජෝසනය කරන්නෙත් නැහැ අභිනන්දනය කරන්නෙත් නැහැ ඊවසපම් පපුව කියලා කටයුතු කරගෙන යන්න නම් ඒක නිකම්ම තටමලා කරන්න බෑ භාවනා කරන ගමන් රූප ධර්මයක හටගන්ම දැකලා ආස්වාසය හටගන්ම ප්‍රස්වාසය හටගන්ම දැකලා මේකමයි කාමච්ඡන්දේ හටගන්ම සහ මිහර මොහරය යන මේකමයි ව්‍යාපාදේ හටගන්ම සහ මොහරය යන නිසා ඉස්සලා රූප වලින් පටන් අරගෙන ඒ මොඩල් එකම නැත්තම් ඒ ආකෘතියම නාම ධර්ම වලට දාපු දවසේ යෝගාවචරයේ මුළු විශ්වවිද්‍ය මේ මුළු ලෝකෙම විශ්වවිද්‍යාලයක් වගේපත් වෙන පටන් ගන්නවා හැම හැම සිද්ධියකදීම හැම ගැටුමක් හරහම බුදු රසී දෙන්න පටන් ගන්නවා ධර්ම රසය එන්න පටන් ගන්නවා අනේ මේ වයින් පාඩම් ඉගෙන ගත්ත අපේ ආචාර්ය ප්‍රචාරය પરම්පරාව ඒ වගේ මේ ඒ தත්තට එන්න තේරුම් ගන්න මට මගේ සීලය උදව් කරපෑටි කියලා ඒ ඇතුළත තියෙන දේ මේන සතුට හරහා පුදුම සන්තුෂ්ටි කර තත්ත්වයක් පුදුම සම්පatti කරගත්තත් තේරෙන පටන් ගන්න හැබැයි තාම වැඩ ඉවර වෙලා නැහැ නමුත් ලාවට වගේ යාන්තමට වගේ මේ ප්‍රශ්නයක් අහපම ප්‍රශ්න විග්‍රහ කරන්න හැටි දැනගන්න. ඊයර අර මෙතෙක් කරපු ආපු ක්‍රමවලින් හම්බෙන අතවාසිය. ඉතින් මේ ප්‍රකාශයත් එක්ක අද දවසේ ධර්ම දේශනාව නතර කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු මේ අකුබාහරනකොට අපි ඉස්සරහට මොනවද හම්බ වෙන්නේ කියලා. ඒ තාක් මේ ලැබිච්ච අත්දැකීම් සහ දැනුම තම තමන්ගේ කටයුත්ත ගැටුම් බාධක ධර්ම වලින් තොර කරගෙන නිසිසේ නිතිපතා නිත්‍යානුකූල දිගට භාවනා කටයුතු කරගෙන යන්න මේ ධර්ම දේශනාත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දැන් අපි මේක අවස්ථාවක් කරගන්නවා පුරුදු පරිදි එත්තාවතාජාදී ගාථා සජ්ජායනා කිරීමේ පෙනීන පෙනී උදව් කරන්නා වූ සීළු ඥාතීන්වත් මේ පින්වත් වේවා කියන අදහස. ඒ වගේම අපි අපි මේ කරගෙන යන වැඩපිළිවෙලටත් නැවත නැවතත් අපේ පරමාර්ථය සිහිපත් කරන්නත් පරමාර්ථය ඍජු කර ගැනීමටත් මේ පින 100 අපාපටත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනා පිටුවාගෙන ඒ සඳහා අපි තාවතා ಜಾති කතා කතා සජ්ජහනාල පෙළඹෙමු. එත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේ සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවතා චගම්මේ සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක් රක්칸තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං ඉදං වෝ ජාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා විමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා සාදු සාදු සාදු